වහන්සේට සමීප වීමක් ධර්මයේ ජීවත් වෙන ගතියක් සංඝයාක සම්බන්ධ වෙන ගතියක් අනේ අපි රැකපු සීලය කොච්චර වටිනවද කියලා ඒකට අගයන් ආඩම්බරයක් පුදුම විදිහට ලැබෙනවා. නමුත් අපට අපි ගත කරන කාලවලට ජීවිත රටාවට කලාතුරකින් තමයි අපට ඒ වගේ සත්‍ය ධර්මයත් එක්ක සැදී පැහැදී යෙදී ගත කරන්න ලැබෙන්නේ ඒත් ඒ බෞද්ධ ඉපදිච්ච අපට එහෙම නොඉපදිච්ච සද්ධාර්මික ශාන්තියක් නැති ප්‍රතිරූපදේශික නැති විශාල ජනකාවක් ඉන්නවා මේ වගේ දෙයක් අහලවත් නැහැ හිතලවත් නැහැ ඉතින් අපි ඒත් එක බලනකොට ඇත්තටම සෑහෙන පිං කරලා තිනවා නමුත් අපිට මේක මදි අපි ප්‍රතිපදාව තවදුරටත් තර කරගන්න ඕනේ ඝන බහල කරගන්න ඕනේ. ඒකයි අපි මේ විදියට සියලු වගකීම් වලින්, ගෘහ බන්ධන වලින්, යුතුයකම් වලින් පැත්තකට වෙලා ශක්ති ප්‍රමාණයෙන් පූර්ණ කාලිනව භාවනා වැඩමුළුවේ ගත කරන්නේ. ඉතින් මුල් දේශනාවේ පටන් අපි මතක් කරගත්ත විදිහට ඒ Brahmacharya ජීවිතය සාර්ථකත්වයට ලං වෙන්න අපි නිතරම සීලානුගහිතය නැත්නම් අපි givisagatta ඒ විවස්ථාවල් ටික අඛණ්ඩව අජිත්‍රව අකල්මාශ්‍යව දරන්න ඕනේ. ඒ වගේම අපි දිගටම සුතමේ ඥාණයේ හිත පෝෂණය කරන්න ඕනේ. ඒ වගේම අපි සාකච්ඡාවෙන් සාකච්ඡා අනුග්‍රහිතයෙන් මේක අවසන් ඕනේ. නැවත නැවත අවසලා නිසි සම්‍යක් පිළිවට tempත් වෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි හිතක් සමාධිගත වෙන්නේ. එතකොට තමයි ඒ හිතක ප්‍රඥාව ඇති හැටි දැකීම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊයේ වෙනකන් මේ සඳහා සරුවචන වාසී ඉදිරිපත් කරපු ආනාපානයට හා සම්බන්ධ 16 ආකාර ඉදිරිපත් කිරීම. හැකිතාක් දුරට සාකච්ඡා කරා ඊයේ වෙනකන් අපි උත්සාහ කළේ හැකිතාක් පුළුවන් තාක් විස්තර තියාගෙන මේ රූප ධර්මයක් ඉස්සරහා කරගෙන ඉස්සරහා තියාගෙන පරිමුඛයේ අභිමුඛයේ තියාගෙන භාවනා කරන කෙනෙකුට ඒ රූප ධර්මයේ සම්පූර්ණ ජවනිකා ටික රංගනීය සම්පූර්ණයෙන් දකින්නකොට නැත්තම් කායනුපස්සනාව නිම වෙනකොට නැත්තම් රූප කර්මස්ථානයේ පරිචයට යනකොට කොච්චරක් අත්දැකීම් රාශියක් ලැබෙනවද නැත්තම් ලැබෙන අත්දැකීම් රාශිය කොච්චරක් ගැඹුරකට ආරාධනා කරනවද ඉස්සරහට දහිරියක් දෙනවද කියන එක. ඉතින් ඒකේ රූප ධර්ම ඒ විදිහට මුගක් වාරයක් මුලදී වරද්ද ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ පිට දිගට දිගට භාවනා කරනකොට යාට ඒ රූප ධර්මයේම රූපණ ගතිය, හැප්පෙන ගතිය, කම්පන චංචල ගතිය, කක්කලත්ත ලක්ෂණය ක්‍රමයෙන් සියුම් වෙලා ගිහිල්ලා භාවනාව අත නෑර එක දිගට කරගෙන ගියොත් මේ රූපය ආගෙම තව එහෙම නැල්ලක් තමයි ඒකේ තියෙන විඳීම් ස්වરૂප ඒ රූපේ මෙතෙක් නොදැක්ක විදිහට මේ රූප අපට කයකට සම්බන්ධ වෙන්නේ මමයට සම්බන්ධ වෙන්නේ විදීම් ආකාරයක. ඒක නිසා රූප කර්මස්ථානයේ කායනපස්සනාවේ ඉදිරියට යන්න යන්න ඒක නතර කරලා පටන් ගන්න වැඩක් නෙවෙයි. ඒක යද්දිම අතරමඟදී මේ ගමනට جوړු වෙනවා සම්බන්ධ වෙනවා. ඒ වේදනානුපස්සනාව. ඒ වේදනානුපස්සනාවේ පුංචි පුංචි ලකුණු මේ රූප කර්මස්ථානයේ මුදුන්පත් වෙලා කියලා පැමිණෙන්න කිට් වෙනකොට පේන්න පටන් ගන්නවා. ඒකේ අර සුතමේ ඥානෙ නැති, චින්තාමේ ඥාන නැති, නිචි උපදේශ නොලැබිච්ච කෙනාට ඒ ලකුණු පවා පේන්නේ භාවනා කැරිලා වගේ. විලෝපන වාගේ. ඇයි මට මේවා පේන්නේ කියලා එව්වත් එක්ක රණ්ඩු සරුවල් කරන මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් ඒකෙදී අනුකම්පා කරන්න ඕනේ. ඒවට උත්තරපත් උත්තර බැඳලා හිත සන්තෝෂ කරගෙන ඉදිරියට යනකොට යනකොට තේරෙනවා මේ රූප වල තියෙන රූපන ඉද්දන කුප්පන ස්පන්දන ඡන්දන ඉන්ජන ස්වරූපලින් එහාට ඒවා තුනී කරගෙන මට්ටම් කරගෙන සමතලා කරගෙන ගියොත් ඒවා ඉබේම විඳීම් ශේෂයකට පිවිසිනවා. ඉතින් යෝගාවචරයාර රූපත් එක්ක නඩු කියන්නේ නැතුව අලාප ගන්න නැතුව මේ ඍචි භාවයෙන් ලෑස්ති මනසකින් ගියොත් මේ හැම උණුසුමක්ම ශීශිලසක්ම කක්කලත්ත ලක්ෂණයක්ම ඉන්ජන චන්දන කම්පන ස්පන්දන සියල්ලක්ම දැනීම මාත්‍රෙන් තමයි අපට సంతාණයට සම්බන්ධ වෙන්නේ මේ දැනීම විඳීම් දැනීම වලට වැඩිය හොඳ වචනේ විඳීම් අන්නේ විඳීම් දේශ පිටකෙනෙක් එකක් වගේ දුරස්ත බැල්මකින් බලහන ඉන්න ලේසි පුහුණුවකින් බෑ ඒ විඳීම් එනකොට ඒක බොහොම ගැඹුලකින් අතුලකින් අපිට සම්බන්ධ වෙන නිසා අපි සංසාරේ පුරාවට කිරුවේ එන සෑම වින්දනයක්ම මනාපමනාප දෙකෙන් තෙත් කරනවා. අවම දාකවත් වින්දනයක් වින්දනයක් වශයෙන් හෙළුවෙන් ඇති විදිහට යථාභූතව දකින්න අපිට බෑ. එන්නකොටම මේක මනාප වින්දනයක් මේක අමනාප වින්දනයක් කියන එක ඒකාන්තයෙන්ම ඒ పూర్ව නිගමනත් එක්ක තමයි අපේ හිතට එන්නේ. ඒක සමහරු හිතනවා රසාස්වාදී කියලා. සමහරු හිතනවා సౌందර්යය කියලා. මට මේක රස විඳින්න පුළුවන් මම මේක රස විඳින්නේ නැහැ මේක මනාපයි මේක අමනාපයි කියලා මොකද සර්වචනංශ මේ මනාපමනාප දෙක හරහා නැත්නම් දැනෙන තාක් මනාපමනාප දෙකට සතිමත් වීම හරහා ඉන්නම එන මනාපමනාප දෙක මැද මනාපත් නැති අමනාප නැති ගොඩාක් වින්දන වර්ගයක් තියෙනවා ඒකට සාමාන්‍ය ලෝකයා වින්දන කියන්නේ නමුත් මනාප සහ අමනාප දෙකෙන් අපේ කාලය පුරවන්න බෑ ගොඩක් වෙලාට තියෙන්නේ මනාපනව නැති එකේ ඒක සඳහා මනාප වෙලා මනාප වශයෙන් දකින්න අමනාප වෙලා අමනාප වශයෙන් දකින්නකොට පේනවා මේ දෙක අතරමැද යටිපහුවෙන අහුවෙන්නේ නැති විශාල කොටසක් තියෙනවා. හරියට කියනනම් ආස්වාසිය නිම වෙනකම් බලන්න හිටියොත් ප්‍රස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා ආස්වාස් ප්‍රස්වාසයකට අහුවෙන්නේ නැති අතරමැද හිස්තනක් අහුවෙනවා. ආස්වාසිය ආස්වාසිය නිම වෙනකම් බලන්න හිටියොත් ආස්වාසිය නිම වුණාට පස්සේ රූප වලට අහුවෙන්නේ නැති ආස්වාස් ප්‍රස්වාස කියන්න බැරි මොකද්දෝ යටි තනක් යටිපහ වෙනවා. මල් පැන්නුමක් ඉරි පැන්නුමක් තියෙනවා. අපේ මනස කවදාකවත් ඒක දකින්න ලෑස්ති නෑ. තෘෂ්ණාවගේ වැඩේ තමයි මේ දෙක අතරමැද තියෙන හිස්තන පන්නලා දෙක ගැට ගන්නවා. ආශස් ප්‍රසාද දෙක ගැට ගන්නවා දෙක අතරමැද හිස්තන පෙන්වන්නේ නැතුව. ප්‍රසස ආශස් දෙක ගැට ගන්නවා දෙක අතරමැද හිස්තන පෙන්වන්නේ නැතුව. ඒ නිසා සර්වඥාන්සේ මේ තෘෂ්ණාවට සිබ්බණී කියන නම දානවා මහුම්කාරී කියලා. ගැටකාරී. ඒ කරන්නේම මේ අතරමැද තියෙන ඉස්තන අල්ලන්නේ නැතුව රූප ධර්ම රූප ධර්මත් එක්ක ගැට ගහලා යායට පෙන්නනවා ඔක්කොම රූප ධර්ම කියලා. නමුත් ඒ දෙක අතර ලොකු හිස්තන් තියෙනවා. ඒක වින්දන ශේෂ්ත්‍රයට ගියාම මනාපමනාප දෙකෙන් චිත්‍රේ මාවල පෙන්වන්න හදනවා. ඒක පිළිබඳ පොත් ඇගීමක් නොකරන කෙනා. සති සම්පජඤ්ඤේ නැති කෙනාට. සති සම්පජඤ්ඤයෙන් බලන්නට වෙනවා. මේක මනාපේ විඳි මේක අමනාප විඳීම් බලාන හිටපම් වෙනවා. ගොඩාක් තියෙනවා හිස්තන් මනාපමනාප නැති. ඒ නිසා සර්වචනාංශේ අදුක්ඛම සුඛ වේදනා කියලා මනාපමනාප නැති වේදනාව විඳීම වලට අලුත් නමක් දානවා. ඒ නිසා සර්වඥ උගන්වීමේදී සැප දුක් දෙක විතරක් නෙමෙයි තියෙන්නේ නොදුක් නොසුව නැත්නම් මනාපමනාප නැති මේකට සමානට සර්වත්‍යංශේ මනාපමනාප කියන වචනයම යොදනවා. මේ මනාප හිතිවිලි මනාප විඳීම් මේ අමනාප විඳීම් මේ අතර වෙනසින මනාපමනාප විඳීම්. දැන් දෙක කලවම් වෙච්චවා. මෙන්න මේකට අවදි වීම පවා දැන ගැනීම පවා යෝග ජීවිතයක විශාල සාන්තියක්. මොකද අපි වැඩි වෙලාවක් දවසේ ගත කරන්නේ මනාපත් නැති අමනාපත් නැති බොහොම සාන්තිබර තැනක. මොත් මේ මනාපමනාප දේ කොච්චර ඡණ්ඩද කොච්චර පරුසද කොච්චර මායාකාරීද කොච්චර ආක්‍රමණශීලීද කියනවා නම් අපිට පේන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මනාපමනාප තිබ්බා වගේ. ඒ හේතුව අසත්‍ය අසම්පජඤ්ඤය නිසා සති සම්පජඤ්ඤය තියෙනවා නම් පේනවා. අපි කොච්චර වගකීම් බහුල කෙනෙක් වුණත් යුතුයකම් තිබුණත් බොහෝ වෙලාවට හිත තියෙන්නේ මනාපත් නැති අමනාපත් නැති දෙකේ. ඉතින් ඒකට යෑම පවා අනම්බමනාප දෙක නැති හිතට අවදි වීම පවා යෝග ජීවිතක විශාල වටිනාකමක් තියෙනවා. මොකද මනාපයට යටිපහුව වෙන්නේ මනාපයට අනුසය වෙන්නේ රාගාංශය. අමනාපයට යටිපහුව වෙන්නේ අසුබිම් වෙන්නේ පටිඝාංශය. මේ මනාපමනාප නැති තැනට අනුසය වෙන්නේ මෝහය. අවිද්‍යානුසය. සමෝහයේ තියෙන කරාට මේක අහුවෙන්නේ නැහැ. යෝගාවචර මේක කපාන කපාන බුදුරජාණන් වහන්සේ මේක යෝගාවචරය හරහා පෙන්වලා දෙනවා කපාන කපාන ගිහිල්ලා තියනා තාක් මනාප හිතවිලි වින්දන රාගානුෂයත් එක්ක දැක ගන්න. තියනා තාක් අමනාප හිතවිලි දෝසානුෂයත් එක්ක දැක ගන්න. ඉතුරු වග කියන්න බැරි කොටසක් අහු වෙනවා accounts පෙන්වන්න බැරි කොටසක් ඒ ටික අහු වෙන්නේ මනාප මනාප නැති කොටසට ඒක ගැන දන්නවනම් ඒක සැපයක්, ඒක නොදන්නවා නම් ඒක දුකක්. සබාවනා කළ සතිය අවදි වෙන්න අවදි වෙන්න අපි මෙතෙක්කල් ජීවිතයේ අත්දකපු නැති මේ මනාපමනාප විඳීම් ශේස්ත්‍රයට හිත යොදලා ඒකට අවදි වෙච්ච දවසක් ආවොනොත් ඒ කෙනාට තේරෙනවා මේ නිවන අපේ පිටිපස්සෙම තියෙනවා අපිට අහුවෙන්නේ මොකද අපි ඒ තරම් මේ සැප හොයාගෙන යන පිස්සු අධ්‍යාපන ක්‍රමයකට යට වෙලා ඉවරයි. මුළු ලෝකෙම සියලු දුක් දිවං කළ සැප දෙන්නයි අමල දාත්‍රා කැමති දරුවන්ට සැප දෙන්නයි ගුරුවරු කැමති ශිෂ්‍යයන්ට සැප දෙන්නයි දොස්තරලා කැමති ලෙඩ්ඩුන්ට සැප දෙන්නයි රාජ්‍ය නායකයෝ කැමති රටවැසියන්ට සැප දෙන්නයි නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සැප දුක දෙක 100ට 100 කල 50 50 කලවම් වෙලා තියෙන කියලා. බුදුරජාණන්සේ මේගොල්ලොත් එක රණ්ඩු කරන්න යන්නේ නැහැ. සරුවචන්සේ සඳහන් කරනවා මනාපමනාප නැති ශේෂ්ත්‍යක් තියෙනවා. ඒකට අවදි වෙච්ච දවසේ උඹ සැපේ. ඒක දන්නේ නැත්නම් ඒක දුකේ. ඒ නිසා යෝග ජීවිතයේ විශාල සම්දිස්ථානයක් මේ කායන ප්‍රශ්නවල වේදනාන ප්‍රශ්නකට මාරු වෙනකොට රූප ධර්ම විතර නාම ධර්ම වලට මාරු වෙනකොට සිද්ධ වෙනවා. ඒක යෝගාවචරයට ප්‍රමාණ කරන්න බැරි තරම්. එදාට තේරෙන්න පටන් අර ගන්නවා කොයි වෙලාවක හරි මේ මනාපමනාප නැති නැත්නම් අදුක්කම සුඛ නොදුක් නොසුව වේදනාව දැනගත්තට පස්සේ අපි බොරුවට තටමැව්වට වැඩ වැඩි කියලා ඇත්තටම අපි බුබ්බඩේව කම්මැලියෝ ඕන තරම් විවේක තියෙනවා මේ ඇඳලා වෙන්නන්න හදනවා මම හරි බිසි මට අර යුතුයකම් තියෙනවා මේ වගකීම් තියෙනවා අර මීටින් එකට යන්න තියෙනවා මේ රැස්වීම වලට යන්න තියෙනවා කියලා නිකාම්ම අවාපෑමක් කරන්නේ බුදුජාන් වහන්සේත් එක්ක බලනකොට අනිගොල්ල මොනවද මේ කරන විකාර. ඒ දීදී බුදුන්සේ සීල කෘත්‍යයන් සම්පාදනය කරුවේ බොහෝම සුගත ගතියෙන් hina වෙවි. සුන්දර ගමනක් යනවා. ඒ නිසා ඔය කලබලයි වැඩ වැඩි කියන මිනිසුන්ට මම කියන්නේ ශරීර හොරු කියලා. බුබ්බඩයෝ කියලා. වැඩ කරු මිනිස්සු දැකලා නැති ඔය කතා කරන්නේ. ඉතින් ආයෙව්වා කොච්චර කෙරුවත් හිත පුළුවන් තරම් මනාපමනාප නැති තැනට ගිහිල්ලා ඒකේ සුන්දරත්වය ඒකේ විවේකය ඒකේ උදේකලාව තේරුම් ගත්තට පස්සේ අපි කොච්චර වගකීම් තිබුණත් තුඟක් කළාට හිත තියෙන මනාපමනාප නැති තැනක ඒක දන්නේ නැත්තම් දුකක් දන්නවනම් ඒක සැපක් මේ වේදනානුපස්සනාව කෙරුවට පස්සේ කායනුපස්සනා මාර කරලා වේදනානුපස්සනාදී පීචි පරිසංවේදී සුඛ පරිසංවේදී ගියාට පස්සේ චිත්ත චිත්ත සංඛාර පරිසංවේදී එතෙන්දී යෝගාවචරයට බොහෝ විට මේ මනාපමනාප නැති උදාසීන උපේක්ෂක වින්දන වගේක් තියෙනවා කියලා තේරෙනවා හරියට රූප ධර්ම අතරමැද තියෙන අවකාශයේ වාගේ රූප ධර්ම ආස්තික ප්‍රඥප්තිය කියනවා ඒකේ තියෙන අවකාශය කියනවා නාස්තික ප්‍රඥප්තිය කියලා ඉතින් වින්දන ශේෂයේ සැප දුක් දෙකට කියනවා ආස්තික ප්‍රඥප්තිය කියලා. ඒකේ අභාවයට කියනවා අදුක්කම සුඛ වේදනාට කියනවා නාස්තික ප්‍රඥප්තිය කියලා. ඒක තර්ක කරලා ගන්න බෑ අත්දකින්න ඕනේ. අන්න ඒකට යනකොට තමයි ඒක අවබෝධ කරනකොට තමයි අපි මේ සැපට අතිරේක සංඥා දීලා හඳුනා ගැනීමට ලකුණු කියලා ඒවට තියෙන තද්ද බල අපේක්ෂාව නිසාත් දුකට තියෙන ද්වේෂය අමනාපය නිසා ඒකට තියෙන නුරුස්නා ගති නිසා අපට මේ අදුක්කම සුඛේ විඳ ගන්න ඉතී ස්පාසුවක් නැහැ මේ සංඥාව හොල්මන් කරනවා අපි මෙහි ඉඳලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි එල්ලලා දෙන පැදුරක් කොට බුදියානේ හිටියත් ඒ මොහොතේ ඒ විවිකේ බුද්ධිතම වෙනුවට බුද්ධ විදින වෙනුවට මේ වෙලාවේදී කල්පනා කරනවා මම දැන් හෙට ගෙදර ගියාම කොහොමද මේක කරන්නේ? එතන අපි ගෙදර ඉන්නේ නැත්නම් කොහොමද මේවා කරනවා ඇත්තේ කියලා අර වෙලාවේ තියෙන විවේකයේවත් විස්රාමයේවත් නෙවෙයි බුද්ධ විඳන්නේ සංඥාවල් අපි වටවලල්ල ගෙනියනවා අතීත සංඥා අනාගත සංඥා අතන මෙතන සංඥා අරයමියා සංඥාවල පටලවනවා. ඉතින් කවදා හරි මේ වේදනාවෙන් අදුක්කම සුඛ වේදනාව හරහා විස්රාමයකටපත් කරගත්ත හිත සංඥා හරහා සංඥා කියන්නේ පාළුගේ වළම් බිඳින හිතවිලි. සංඥාවල තියෙන මේ පුස්ස බුදු මිරිඟුව තේරුම් ගන්නවා කියනක කොච්චර අමාරුද කියන එක තමයි ඊයේ දැක්ම දේශනාවේ අවසානයේදී සාකච්ඡා කරේ. එතනදී බුදුම විදියට හිත ෂට වෙනව, මායාවී වෙනව, වංචනික ධර්ම වැඩ කරන්න පටන් අර ගන්නවා. එතකොට Tamanගෙම හිත ඉදිරිපත් කරන මේ දේවල් ප්‍රත්‍යක්ෂයේද චින්තාමේදී කියලා මොනම ක්‍රමයකටවත් වෙන් කරන්න බෑ. Tamange මේ හිතින් ඇති කරලා දෙන මේ චින්තාමේ දේවල් ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙන්වනවා. ඒක ප්‍රත්‍යක්ෂයාට පස්සේ සැකයක් පහළ වෙනවා මේක මම හිතලා ගත්ත එකක්ද ප්‍රත්‍යක්ෂයක්ද වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද බලපු දෙයක්ද පෙනුන දෙයක්ද අහපු දෙයක්ද ඇහුන දෙයක්ද කරපු දෙයක්ද සිද්ධ වෙච්ච දෙයක්ද කියලා මේ දෙක අතර විශාල අර්ථ ඡායාව මතුවෙන්න පටන් අර ගන්නවා යෝගාවචර ප්‍රත්‍යක්ෂ සහ විඥාන ප්‍රඥප්ති අතර චින්තාමය ඥාන අතර සම්පූර්ණ පටලවිල්ලක් මෙතන ඕනම පිස්සෙකුට මේ ඔළුව අවුල් කරන්න පුළුවන් ඕනම භූතයකට ඇවිල්ලා මේ ඔළුව අවුල් කරන්න පුළුවන් ඒ වෙලාවේදී යෝගාවචරයා තමයි මෙච්චරක් අමාරුවෙන් ගොඩනගාගෙන ආපු මේ ආධ්‍යාත්මික චරිතය නිසි ශ්‍රද්ධාව නැත්තම් බුද්ධ බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව ඒ මම මේ භාවනා කරන්න මේ අතරමඟදී හම්බෙන ලාමක දේවල් වලට නෙවෙයි නිවනටමයි කියන ශ්‍රද්ධාව නැත්තම් හරියට මේ ලෝකේ ඉන්න පිටු පියාට්ටෝ ආන්නේ වගේ දෙතාවරෙච්ච මනස අවුල් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ ඉතින් අපි දොස් කියනවා තමයි බාහිරයට මේ අසවල තමයි මම නොමගරි කියලා නමුත් අසවලට නොමගරින්න පුළුවන් උනේ තමයි මේ බුද්ධ ආගම කරන්නේ වෙදකමක් විදියට හෙදකමක් විදියට නෙවෙයි. අද ඇමරිකාවට කියලා බැලුවොත් මැලේසියාවත් ඒ වගේ බටහිර ගොඩක් රටවල් ඒ වගේ බුද්ධ ආගමේ භාවනා කරන්නේ ලෙඩසුව කරන්නේ. එහෙම නැත්නම් තමන මේ භෞතික ජීවිතයේ වෙනද වෙන මාර්ගයෙන් කරගන්න බැරි කාම ආශාවල් ඉෂ්ට කරගන්න. මේ විදිහට මේ ඇත්තටම බුද්ධ ආගම වේදකම හිතකම දෙකම තියෙනවා. සර්වචන්නාංශයේ වේදකමට වැඩි හේදකම වටිනවා වෙන්නුවට අද තන්නි කර වෙළඳ ව්‍යාපාරයක් වෙලා තියෙනවා මේ භාවනා ක්‍රම. ඒ මොකද මේ ලෞකික සම්පatti භෞතික සම්පatti වැඩි කරන්න භාවනා කිරීම අද විශාල රැල්ලක් වෙලා ඒ ගමනේ යන කෙනා මේ සංඥා ස්කන්ධේදී ඕන පැටලවිල්ලක් පැටලෙන. ඕන ලණුවක් කරන. මොකද එයා නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ. ඉතින් එහෙම කට්ටිය බාගට දැම්පිච්ච අල කියලා මේවට කියන්නේ. එහෙම කට්ටිය තමයි මේ සංඥා ස්කන්ධේ පැටලෙන්නේ. Tamanට නැවත හැරිලා බලන්න පුළුවන් නම් මම මේ වෙනකන් ආනාපානියක් කරලා යම් ප්‍රමාණයක් රූප ධර්ම ඉගෙන ගත්තා. යම් ප්‍රමාණයක් වේදනා සම්බන්ධයෙන් මේ සැප වේදනා, මේ දුක් වේදනා, මේ අදුක්කම සුඛ වේදනා කියලා ඉගෙන ගත්තා. මෙච්චර වටිනා මගේ මේ ಗುಣ චරිතය මේ ලාමක දෙයක් සඳහා භෞතික දෙයක් සඳහා උදු වෙදකමක් සඳහා පාවිච්චි කරන්න වටිනවද කියලා මේ කතාව මේ වගේ ථේරවාද සම්ප්‍රදායක් ඇති රටක විස්තර කරනවා මිස ඇමරිකාවේ තව අවුරුදු කීයක් යයිද කියලා කියන්නේ. ඇමරිකාට ප්‍රධාන වශයෙන්ම බුද්ධ ආගම අරගෙන යෑමේදී ප්‍රධාන වුණා මුනිంద్ర ජීතුමා ගෝයන්කා ජීත් එක්ක එකතු වෙලා වැඩ කරේ මොනිදුතුනා බොහෝම නිහතමානී Hindu පසුබිම්ක හැල්චි කෙනෙක් යා කියලා තුන කද්දාකත් ඇමරිකන් කාරයෙකුට නිවන සඳහා භාවනා කරනවා කියන සංකල්පෙවත් දෙන්න බෑ. භාවනා කරන්නෙම භෞතික සම්පත්තිය සඳහා. ලෙඩ රෝග සුව කිරීම සඳහා. ඒකට කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා. මෙච්චර ගාණක් දුන්නොත් මේ ලෙඩේ සනීප කළා. මෙච්චර ගාණක් දුන්නොත් මතක ශක්තිය වැඩි කරලා දෙනවා. මේ වගේ දේවල් කරන කට්ටිය මේ සංඥා ස්කන්ධයේදී කරකවලා තරන කබරය පොළවේ වගේ තැටි ගහිලා පැත. උවක් කිත්ත ගලේ ගෝගේ නන්නත්තර වෙලා යනවා. ඊට පස්සේ මිනිස්සු බුදුහාමරණටත් දොස් කියනවා. ධර්මයටත් දොස් කියනවා. සංඝයටත් දොස් කියනවා. සීලෙත් කඩා ගන්නවා. නමුත් බෞද්ධ භික්ෂුවක් වශයෙන් ඉන්නවා නම් භික්ෂුණියක් වශයෙන් ඉන්නවා නම් උපාසක උපාසිකාවක් ඉන්නවා නම් කේන්දරේ පොඩ්ඩක් බලව ගන්න. මේ ගමනේ යන්නේ මොනවද ලබන්නද කියලා. මේ කාලේ ලෝකයට ඕන වෙන විදිහට ලෝකයා භාවනා කරන නිසා පැෂන් එකට භාවනා කරනවාද? එහෙම නැත්නම් මේ භෞතික සම්පatti ලබා ගන්න භාවනා කරනවාද කියන එක පටලවාගත්ත කෙනාට සංඥා ස්කන්ධ කඩුවල පනින්න බෑ. යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ඒක සාමාන්‍යයෙන් අපේ ලේවල තියෙනවා ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට අදින ගතිය. ඒක යට වෙන විතර්කයක්. නැත්නම් ඒක කල්යාණ මිත්‍රොත් එක්ක සාකච්ඡා කරලා මෙහෙම ලෙඩක් තියෙනවා තමයි අපි පුළුවන් තරම් සාමූහික ප්‍රයත්නයක් දාමු. මේ ලාභෙන් සත්කාරයෙන් සම්මානයෙන් සිලෝකයෙන් අයින් කළ නිස්සරණය සඳහා නිවන සඳහා මේ භාවනා කරන්න කියලා. එහෙව් කරදා කරටක් දාගෙන යන මිත්‍රෙක් ලැබුණොත් හොඳයි. ලැබෙයි කියලා සැකයි. දජනාංශේ කග්ගවිශාන සූත්‍රයේ ගාථා 30 ගණක් දේශනා කරා. හැම ගාතාවක් විවර වෙන්නේ ඒකෝ චරේකග්ග විශාන කප්පෝ ආමන්තනාවති සහාය මජ්ජේ ගමනේ නිසින්නේ තානේ නිසජ්ජාය අනබිත්තිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේකග්ග විශාන කප්පෝ ඉදි කියනවා ආමන්තනාවති සහාය මජ්ජේ පිරිසක් එක්ක ඉඳ ගියොත් අර වැඩේ කරන්න මේ වැඩේ මම කරන්න අරකයි මේකයි කියලා බුදියන් ඉඳද්දිත් කතා කරනවා හිටගෙන ඉඳද්දිත් කතා කරනවා ඉඳගෙන ඉඳද්දිත් කතා කරනවා නිදාගෙන ඇත්ත වැටලා ඉඳි කියපුවා කතා කරා. සිනගක් එක්ක හිටියොත් ආමන්ත්‍රණ වැඩි. ආමන්ත්‍රණ ආවදී සහාය මැජ්ජේ. ගමනේ නිසජ්ජේ ධානේ ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් බුදියා හිටියත් අවිජිමින් හිටියත් කතා කරා. අනබිජිතං සේරිතං පෙක්කමානෝ අනේ ඒකට නෑ බෑ කියන්න නොවීම පිණිසත් මගේ ස්වෛරි භාවයෙන් පිණිසත් මම ඒකෝ චරේකක විශාන කප්පෝ කංග වේනගේ තනි අඟ වගේ මම හුදේකලා වෙනවා එකලා වෙනවා නිස්සද්ද වෙනවා පැත්තකට වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න. දෙවන්නේක් නැහැ. මේ ගාථාවන්ති එක තැනක තියෙනවා සචේ ලැබේතන් නිපකං සහායං කියලා. යම් හේතුවකින් Tamanට Taman වගේම නිවන පමණක් හොයන ලාභ සත්කාර වලට යට නොවන යම් කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් යත් එක්ක යන්න පමා වෙන්නේ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ගාතාව කියනවා එහෙම කල්යාණ මිත්‍ර ලෝකේ නැහැ කියලා. ඒ නිසා තනි වෙන්නේ. ඕනම කෙනෙක් ඕනම කෙනෙක් ඇසුරු කරන්නේ ලාභයට සත්කාරයට තමයි. කාර්ය කිරණ තුළු කාගෙත් රැවටෙන්න. ඉතින් මේවා කියපුවාම උගදෙන කියන අපි නම් හරි ශිෂ්ට මිනිස්සු අපි නම් එහෙම නෑ අපි හරිම සමාජසවාදී අපි හරිම මානව හිතවාදී අපි හරිම කරුණාවන්තයි අපි හරිම මිත්‍රයි. හැබැයි කාර්ය කරනකන් තමයි. ඉවරනාට පස්සේ ඒක ඉවරයි. මේකයි මේ සංඥා වශයෙන් තමන් වෙදකම් හෙදකම් පිළිසිත බුද්ධ ආගම කරන්නේ නැත්නම් වෙදකම් පිළිසිත හෙදකම පිළිසිත නැත්නම් නිවන පිළිසිත කියන එක සුද්ධ වෙන්නේ ඇත්තටම අපිත් එක්ක හිතාගන්න නෙමෙයි මේකට බහින්නේ සුද්ධ වෙන්නේ මේ චිත්ත ප්‍රතිසංවේදී අවස්ථාවේදී ඊට පස්සේ මේ යටිහිතේ තියෙනවා තමයි ලාභයට සත්කාරයට සම්මාන සීලකට අදින ගතියක්. ඒක කෙලෙස් බරිත ගතියක්, මාර්ගාක්ෂිත ගතියක්, ඒක බුදුහාමට විරුද්ධ ගතියක්. මම පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ නෛර්යානික ශ්‍රී සද්ධර්ම වෙනුවෙන් නිස්සරණය සඳහා කියලා මේ සංඥාව පිරිසුදු වෙනවා කියන එක අරුම සිද්ධියක්. ඒ එතන පිරිසුදු වෙනකන් හරියට වංචනික ධර්ම වැඩ කරනවා. ඉතින් කවුරු හරි ඒ වෙලාවට භාවනා කරනකොට පේන මේ මට අර දේ තියෙනවා මේ දේ කරන්න පුළුවන් ආදී වශයෙන් තමන්ගේ භාවනාව අදු탁ෂීරවටපත් කරන්නෙත් නැතුව එහෙම නැත්නම් මට කවදාකවත් නිවන් ලබා ගන්න හම්බෙන්න මේක හරි දරුණුයි කියලා අව탁ෂීරුලක් කරන්නෙත් නැතුව ඇති හැටියෙන් දකිමින් මේ සංඥා වේදනා දෙක සංසිඳවන්න අවසන්ද නෙමෙයි කතා ගොතන්න නෙවෙයි ඉත නරක කරගන්න නෙවෙයි පශ්චාත්තාප වෙන්න නෙවෙයි සංසිඳවන්න ආදර්ශය ගන්නේ ආස්වාස් ප්‍රසවාස සංසිඳ වීමට අපි යම් ක්‍රියාමාර්ගයක් ගත්තා නම් ඒකම තමයි වේදනා සංඥා දෙක මතු කරන්නේ අවසන්ද තමයි ගොජ දාන්න තමයි කුප්පන්න තමයි හිත නරක කරන්න තමයි ඒ තියේදී වුණා එහෙම සංසිඳවන්න පුළුවන් වුණොත් පස්සම්බයං චිත්ත සංකාරං අසසිස්සාමිති සික්කති කියලා මේ සංඥා වේදනා දෙකෙන් নানা ආකාර නඩු নানা ආකාර ගොඩ පෙරක දෝරුකා নানা ආකාර සැක নানা ආකාර ඉගෙන ගැනීම ආශාදී ක්‍රමයට මේක ගොඩ දාන්න ගන්නවා මේකකින්ම වෙන්නේ අර සම්පත් වෙන හිත ඇවිස්සෙන එක. ඒ රූප ධර්මයට කරපු සෙල්ලමමයි මෙතන තියෙන්නේ. ඒ හේම සංසිද්ධව ගත්තොත් ඒ කෙනා වේදනානුපස්සනාවේදී ඒ පාඩම් පන්ති සමර්ථ වෙනවා. මේ එකක් කාට කියන්නේ. කියන්නේ ගිගමන් අවිෂණ තව කෙනෙක්ගේ හිත නරක වෙන. ඒ නිසා කාගෙන මුල් නොබැන මේ ඔක්කොම මට ඉවසන්න පුළුවන් මම වෙන්නේ මේ භවනා ජීවිතයක් ගත කරන කෙනෙක් කාගෙන් සරණම් පතන්නද කවුද මට උත්තර දෙන්න පුළුවන් ඉවසන්න පුළුවන් හරියක් ඉවසන්න ඒක සඳහා කියන තියෙන ආනාපාන සතිය භාවනා කරනකොට යම් වේදනාවක් එනවනම් ඉවසිය හැකිනම් ආනාපාන පාව දෙන්න එපා ඒ වේදනාව පැත්තක දිවිච්චාවයි ආනාපාන බලන්න සද්දයක් ඇහෙනවනම් ආමන්ත්‍රණය කරන්න මට නෙවෙයි නම් ගණන් ගන්න එපා. ආනාපානි කරන්න. හිතවිල්ලක් එනවනම් හිතපු එකක් නෙවෙයි නම් ගණන් ගන්න එපා. හිතවිලි හිතෙන දේවල් අනන්ත අප්‍රමාණ අපේ මේ පිස්සු හිත නැමැති වේදිකාවේ নানা ආකාර කට්ටිය নানা ආකාර ශෝකාන්ත දුක්ඛාන්ත නාඩගම් නටනවා. අපිට වාග් කියන්න බෑ. දැන් හිතවිලි ආවට හිතනව නෙවෙයි නම් අතාරන්න. අන්නේ විදිහට Tamanටම හදාගත්ත උපමාන රාශියකින් තමයි අපිට මේ පස්සම්බයන් චිත්ත සංකාරම් කියන එක සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඔය කටුකුරුදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා උන්වහන්සේ කියනවා සමහරවිට අරණ්‍ය ජීවිතය ගත කරත් ගල් කුටියක වාසය කරත් ඉඳපු ගමන් හිත ඇවිස්සෙනවා. හොඳටම තේරෙනවා භික්ෂුවකට තරම් වෙන්නේ නැති নানা ආකාර හිතවිලි එන්න පටන් ගන්නවා. කයේ හිතා ගන්න බැරි වේදනාව එන්න පටන් ගන්නවා. নানা ආකාර රූප බලන්න ආසාව වෙනවා. සද්ද අහන්න ආසාව වෙනවා. දන්නවා ඒක වැරදි බව. පැහැදිලිවම දන්නවා. නමුත් මේක ගොජ දානවා. චුනුන්වංශ කියනවා මම සක්මන් කරනවා. ඇහි රූප නොරැඳේ. කණී සද්ද නොරැඳේ. කටේ කනේ නාසයේ මුතය නොරැඳේ. හිතේ හිතවිලි නොරැඳේ කියලා එන්නේ මේගොල්ලෝ යණ්ඩයි මම මේක ඉක්නරක් කරගන්නේ මම මේකේ දුක් කරදර ගන්නෑ කියලා ඇහි රූප රැඳෙන්නේ නෑ කනේ ශබ්ද රැඳෙන්නේ නැහැ. නාසයේ දිවේ කයේ මේ මුතය දැනීම හිතෙන්නේ නැහැ. හිතේ හිතවිලි රැඳෙන්නේ නැහැ. ඉතින් මේක අර ආයිලන්තේට බුද්ධදාස ආම්දුරෝ කියනවා චිත්‍රපටි තිරයක දියරැල්ලක්, දීවැලක්, දිය ඇලක් නැත්නම් ඒවට කියනවා දිය ඇලි කියලා කොච්චර වැක්කිරුණත් චිත්‍රපටි තිරේ පෙඟෙන්නේ නැහැ. කොච්චර ගිනි කන්දක් තිබ්බත් බිම්බෝම් බැප් පුපුරන පෙන්නත් tire පිච්චෙන්නේ නැහැ. මොන දෙයක් වුණත් tire රැඳෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොකටද tire ආඩම්බර වෙන්නේ? දී ඇල්ලක් ඒ නිසා මට දෙතමනේ පිළිබඳ අයිතිවාසිකමක් තියෙනවා. මම ඒක ගිනි කන්දක් වෙන්නේ නිසා මට උණුසුමේ තීජෝ ධාතුවේ අයිතියක් තියෙනවා කියලා මොකක් නමුත් මේ ගිනි කන්දක් පෙනෙනවයි කියලා ඉවරලා තමන් මේ අනික් කටට තෙද පාන්න පටන් ගත්තොත් මමත් හොඳ තෙදවත් කෙනෙක් මමත් හොඳ තේජෝ දහතුව දන්න කෙනෙක් කියලා. ඒ ගිනි කන්දි වුණාට පස්සේ තිරේට අයිතිවාසිකමක් නැහැ. ඔය ජින්නඨාන් වගේ කට්ටිය නැත්නම් ඉන්දියාවේ ඉන්න සමහර ශාස්ත්‍රවරු කියනවා බලාකුළු ගියාට ආහස කෙලෙසෙන්නේ නැහැ. කළු වලාකුළු ගියයි කියලා සුදු වලාකුළු ගියයි කියලා කැටිති වලාකුළු තිබුණා කියලා දූලි වලාකුළු තිබුණා කියලා අහස තියෙන්නේ කව් ගව් ගානක් ඈත වලාකුළු තියෙන්නේ මේ ළඟ ඔය පොඩ්ඩක් වලාකුළක් ආවට ඕක සිටියම් කරන්න යන්න මනින්න යන්න ඕනේ නෑ වලාකුළු අහස හිටින්නේ නෑ වලාකුළු වලින් අහස කෙලෙසෙන්නේ නෑ ඒ නිසා යම් කිසි කෙනෙක් වේදනා සංඥා වැඩ කරන වෙලාවේදී අනන්ත අප්‍රමාණ අපේ හිත වේදිකාවක් කරගෙන හරි කුණු අරප හිතවිලි පහළ වෙන්න පටන් ගන්නවා හරි ආසහියතන හිතවිලි හරි කුප්තුප්පහි ද්වේෂසහගත හිතවිලි පහළ වෙන පටන් ගන්නවා. කිසිම කනකට නැති වැද්දගම්මක් නැති හිතවිලි පහළනවා. එකක් හරි අයිතිවාසිකම් කියන්න ගිය ගමන් රාග හිතවිලි අයිතිවාසිකම් කරගන්න ගිය ගමන් තමයි රාග නිශ්චිතෙක් වෙනවා. ද්වේෂ හිතවිල්ලකට අයිතිවාසිකම් කියපු ගමන් තමයි ද්වේෂ චර්චයක් වෙනවා. මෝහ හිතවිලි ගැන පශ්චාත්තාප වෙනකොටම මෝඩෙක් තකතිරේ කමණෙක් මඩියෙක් මෝඩෙක් වඩපත් වෙනවා. අයිතිවාසිකම් නොකිය හිටපුවාම මම කියන්නේ ගාලල්ල. කොයි එක ඇවිල්ලා ගියාම අපිට මොකෝ? අම්බලෙම බුදියා ගන්න මිනිහා කොයි එක ඇවිල්ලා අම්බලේ බුදියා ගන්න ප්‍රශ්නයක් නෑ. මගේ හිත දඩමීම කරගෙන මේ හිතවිලි නටන්නේ සති සම්පජඤ්ඤේ නැත්තම් පස්සම්බයං චිත්ත සංකාරම් දන්නේ නැත්තම් මෙවුව නඩු කිය කියා මෙවුව වර්ණ කර කර මේවාගේ ප්‍රමාණ දැනගෙන මෙව කමටහන් සුද්ධ කර කර මේ හින විස්තර කර කර කවදාවත් ගමනක් නැහැ. අපි මෙතෙක්ල් සංසාරේ කෙරුවේ මේ අනාත්තන්න යනාත්තන්න කතා කර හිටපු එක තමයි. ඒක සාකච්ඡා කරන්නකෝ කළා උත්තරේ හොයනකොට පසුබිම නැහැ. ගිහිල්ලා. ඉතින් දවසේ 30ෙම නිකතල්ලේ තියාගෙන ඊයේ වෙච්ච දේවල් ගැන හිතනවා, හෙට වෙන දේවල් ගැන හිතනවා, දරුවෝ ගැන හිතනවා, අතර මෙතන ගැන හිතනවා. ඒව හරියට ස්ථිරව, නිට්‍යව, සුඛව, සුබව තියෙනවා කිය. ඉතින් කවුරු හරි බණකට කිව්වොත් එහෙම ඔබ ගණන් ගන්න එපයි කියලා ඔබ වහන්සලාට නම් මොකද ඉතින් කවුරු හරි තණ්ඩු වෙලා දෙයි. ඉතින් අරණියට වෙලා ඉන්න එකද අපිට එහෙමද අපේ දරුවෝ ගැන අපි බලන්නේ නැත්නම් කවුද බලාගන්නේ කියලා ආ ගැනයි ආ ගැන කරකට ඔක්කොම දාගෙන ඔඩොක්කුවේ ඒගොල්ලෝ හිතනවා මානවයිති වාසිකමක් තමයි මේ දරුවෝ ගැන තැවෙන එක කියලා. මානවයිති වාසිකමක් තමයි මේ හරකම් බල්ලන් ඌරන් පිළිබඳව තැවෙන එක. අයිතිවාසිකමක් තමයි මගේ රත්තරන් මිනිමුතු ගැන තැවෙන එක. අයිතිවාසිකමක් තමයි මේ රට්ටුන්ගේ ගම්මුන්ගේ ගෑනුන්ගේ මිනිහන්ගේ තොරතුරු වලට තැවෙන එක. දනිය ගෝපාලයා හොඳට වහින වෙලාවක ඌ කියනවා අද ඔය කොච්චර වැස්ස වැසත් මගේ හරක් තනකොළ කන්නේ උස්බිමේ. ගම් යුරේ නෙමෙයි. ආණී වැස්ස උඹ බෑපම් මම බය නෑ හරක් හරක් ඉන්නේ උඩ උඩ උඩ ප්‍රදේශයේ ගම් ගැලුවයි කියලා මට බරණක් නෑ කියලා. ළඟ කුටියක බුදුහාමුදුරුවෝ කියනවා අනේ මට එක හරකෙක්වත් නැහැ. උඹ වැසස ඕන තරම මට මොකෝද කියලා. ඊට පස්සේ ගෝපාල කියනවා මගේ ඇඳ උණුසුම් කරන්න මගේ ගෑණි ඉන්නවා. මට කීකර දරුවෝ ඉන්නවා. ඒ නිසා උඹ ඕන තරම් කෑපා. මම හොඳට බුදියා ගන්නවා කියනවා. බුදුහාමරෝ කියනවා ළඟ කුටියක ඉඳගෙන මට ගෑණියක් නැහැ. මට දරුවෝ නැහැ. මම ජොලියට බුදියා ගන්න ඔබ වැහපන් කියලා. ධනියකෝ පහට එන්නෙන්න තද වෙනවා. බුදුහාමරෝ මේවා කියනවා හරක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා මට ගෑණි ඉන්නවා මට වස්තුව තියෙනවා ඔබ වැහපන් කියලා. බුදුහාමරෝ මට හරක් නැහැ මට ගෑණි නැහැ මට දරුවෝ නැහැ ඔබ වැහපන් කියලා. පස්සේ ගිහිල්ලා වැඳලා අහනවා මොකද්ද මේ කතාව කියලා. ඉතින් විස්තර කරලා ඉවරනාට පස්සේ තේනවා ඒ මනුස්සයා මේ තීරම ලෝකේ තියෙන දේවල් ඔළුවේ දාගෙන ඒක පොකසත්කමක් නම්බුකාරකමක් විදියට සලකනවා. බුදුහාමුදුරෝ සක්විති රජකමක් අතහැරලා දාලා ඇවිල්ලා. හිඟා කන ගම පැල් පැදුරකට පැදු පැලකට වෙලා ඉඳගෙන කියනවා මට ඔය එකක්වත් නැහැ. මම ජොලියේ ඉන්නවා කියලා. මේක උඟ දෙනෙක් හිතන ආර්ථික විද්‍යාවට විරසකයි. දේශපාලන විද්‍යාවට විරසකයි. සමාජ ධර්මයට විරසකයි. බුදුහාමර කියන්නේ මගේ නිලුම්පතට වතුර රැකනට අල්ලන්නේ නැහැ. නිලුම්පතේ වතුර තිබුණට ඇලපතට වැටු මේ වතුර වගේ හැරිලා යන්නේ ඒක වතුර තිබුණත් එකයි නැතත් එකයි. ඒක න ආඩම්බරයක් නැහැ. ඉතින් සා යම් කිසි කෙනෙකුට මේ චිත්තානුපස්සනාවේදී චිත්තානුපස්සනාවට මේ පිට වේදනාව ගැන කතා කරන වෙලාවයි සහ සංඥාව ගැන කතා කරන වෙලාවේදී මේ එක එක වේදනාවලට ඇවිල්ලා අපේ වේදිකාවේ චේතනාමති වේදිකාවේ තොවිල් නටන්න ඉඩ දීලා ඒකට ආඩම්බර වෙනවා වෙනුවට මගේ වේදිකාවේ අද නටන්නේ ලෝකාන්තයක්ද දුක්ඛාන්තයක්ද කියලා වේදිකාව කුලියට දෙන මිනිහට නම්බුවක් නැහනේ. ඒ වගේ මගේ හිතේ নানা ආකාර දේවල් ආවට ඒකෙන් gadu ගන්නේ නැතුව දුක් ගන්න නැතුව නෝ එන්නේ යණ්ඩයි මම ඊගාට චිත්තක්ෂණයට සාදර වෙන්න ඕනෑ කියලා හිතුවොත් වේදනාව පිළිබඳව ඇති කරගත්ත ඒ ගෙවන් කිරීමේ චේතනාව අස්පස් කිරීමේ අදහස හිස් කිරීමේ අදහස සංඥාවට දානවා කියන එක අමාරු ගතිය නිසායි අද මේ භාවනා ලෝකේ ගොඩාක් සංකර්තයි. ඉතින් මේක සාමාන්‍ය ਸਰවචනාංශයේ ථේරවාදයේ ගාක් ਸਰවඥ දේශනා ප්‍රකෘති වශයෙන්ම තියෙනවා කියලා ලෝකයාගේ පිළිගැනීමක් තියෙනවා. මහායාන බුද්ධහන් රැඩි ථේරවාදයේ ඔතෙන්ටික් නැත්නම් කිරීම බුද්ධ දේශනාව කියලා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ ටික විපස්සනා උපක්ලේශ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. භාවනාවේදී යෝගාවචරය මෙතෙක්කල් සංඥා පැත්තෙන් බලනකොට ලාභ සත්කාර සම්මාන සිලෝක හිතවිලි බොහොම වටින දේවල් විදිහට සැලකුවා. දැන් ඒක පිළිකාවක් බව තමන්ට තේරෙනවා. ඥාති විතර්ක බොහොම වටින දේවල් වශයෙන් සැලකුවා. දැන් ඒක මල බරක් විදිහට තේරෙනවා. ආනවඤ්ඤති පරිසංගීත විතරක බොහෝම වටනා විදිහට සැලකුවා ඊට පස්සේ කාගවත් නිඳාන වලබන්න ඕනයි කියලා ඔක්කොම සබම් බබුළු බව තේරෙනවා. ඒ වගේම පරානුද්යත පරිසංගීත විතක් කියලා අපි හරියට ආනුන්ගේ අනුකම්පාවල් ගැන කතා කරා දැන් පේනවා ඒක නිකම්බ බොරුවක් විතරක් බව. ඒ වගේම ජනපද විතක්ක ගැන අනේ මෙතන ඉඳියට හරියන්නේ රට්ටු වෙන මොකද කරන්නේ වෙන වෙන තැන්වල මොනවද වෙන්නේ දැන් මේ දවස්වල පෞගටික ක්‍රිකට් මැච් එකක් ගහලා දැන් මෙතන ක්‍රිකට් කාරෝ ඉන්නවනම් ඒගොල්ලන්ගේ හිත ඒ ක්‍රිකට් මැච් වලදී. ඉතින් ඒක මේ භාවනා කරුවට හරියන්නේ අපි දිනුවන්ද අර කට්ටිය දිනුවක් දන්නේ නැහැ කියලා ජනපද විතක් වලට දුවනවා. මේ හැම විතක්යක් එක්ක තමයි අපි ගෙවල් දොරවල් වල පටලවාගෙන හිටියේ සංඥා වේදනා පැත්තට යනකොට තේරෙනවා මේවා අකුසල් නෙවෙයි හැබැයි මේ ආකයන් නයි ඔඩොක් වේදනා ගැනීම. මේකකින්වත් පුද්ගලික ආසස්වාදයක් තිබුණට හිතට සංඥා වේදනා පස්සම්බනේදී වැඩ කරන්නේ. නිසා මේවා ගිවන් කිරීමේ වැඩ පිළිවෙලට ගියාට පස්සේ තේරුණ කලාව හිස් කිරීම, අස් කිරීම, ගෙවන් කිරීම, ඡය කිරීම, වැය කිරීම ඒ කලාව තේරුම් ගත්ත මනුස්සයාට පේනවා ඒක අල්ලගත්තට පස්සේ Taman ඒ කරන හිස් කිරීම, අස් කිරීම, පස් කිරීම, ඡය කිරීම, වැය කිරීම, නිරෝධ කිරීම වළක්වන්න මොළම බලවේගයක් නැහැ. Tamanගේ තක තීරුකම විතරයි බලකරන්නේ. Tamangeම තෘෂ්ණාව විතරයි බලපෑම තියෙන්නේ. හරියට තේරුම් අරගත්තොත් එහෙම ඒ අස්කිරීම පස්කිරීමට ඕන තරම් හැම ඉරියව්වකම හැම වෙලාවකම හැම සංසිද්ධියකම ඉඩේනවා. අන්නේ විදිහට යම් වෙලාවක මේ සංඥා වේදනා දෙක ආවට හිත් කරදර නොගෙන වේදනාව තිබුණාට දරන්න පුළුවන් නම් කතා කරන්න එපා. සද්ද ඇහුනට මට නෙවෙයි නම් ආමන්ත්‍රණය කරන්නේ ගණන් ගන්න එපා. ඉතිලියාට මම හිතන දේවල් නෙවෙයි නම් ගණන් ගන්න එපා කියන ක්‍රමයට යන්න පටන් ගත්තට පස්සේ අන්තිමට තමයි හිතක් ඉතුරු වෙනවා. හරියට වේදිකාවක් උඩියට දෙන මනුස්සයගේ වේදිකාව වගේ ඒක নানা ආකාර නාටකම් යනවා. සුඛාන්ත යනවා, දුක්ඛාන්ත යනවා, හින්දි නාටකම් යනවා, පරිවර්තන නාටකම් යනවා. මෙයා කිසිසේත්ම නටන නාටකමෙන් කිසිම ආඩම්බරයක් ගන්නෑ. හිත. හිස් හිත. තේරෙන්න පටන් අර ගන්නවා හරියට කියනවා නම් කිසිම රූප ධර්මයක් නැති නාම ධර්මයක් පවතිනා වගේ හිත තේරෙන්න පටන් ගන්නවා කිසිම රූප ධර්මයකට නාම ධර්මයක් මූල ධර්මෙ හිටින්න බෑ මොකද මේ වෙලාවට කිසිම ඝර්ෂණයක් දැනෙන්නේ හරියට සමශීතෝෂ්ණ මැදට වෙලා හිත හිටිනවා Taman විශාල හිස්තනක හැප්පෙන්න මොකක්වත් නැතුව හරියට කියනවා තද බල ට්‍රැෆික් ජෑම් එකේ ඉඳලා පේන දෙයක් මානේ වාහනයක් නැතුව පාර හම්බෙච්චාම එන සතුටක් වගේ යාට තේරෙන පටන් ගන්නවා විශාල හිත පමනක් තියෙන අවස්ථාවක් මේක අර සංඥාවේ තියෙන නපුර පීරිගාන හූරන ගතිය පිළිබඳව හිත කරදර නොගිනීමේ කලාව දැනගත්තට පස්සේ මේ හිතට එනවා යම් ප්‍රමාණයක මේ වගේ නිම් හිම් නැති මායා මර්යාදාවල් නැති මායිම් නැති විශාල තැනකට වැටෙනවා. ඒක ධ්‍යාන භාවනා කරන සමත කට්ටිය කියලා කියන්නේ ධ්‍යාන චිත්තය කියලා. විපස්සනා භාවනා කරන අයලත් අනන්තවත් බුද්ධ විඳින්න පුළුවන්. අර කියන පට්ටන්දර පට්ටන්නාම නැති වුණාට හිත මේ මොනවත් නැති හිස් නැත්නම් චිත්ත පරිසංවේදී කියලා මේක විස්තර කරනවා මේ වේදනාන පස්සනාවෙන් චිත්තාන පස්සනාවට වැඩෙන තැන. ඒක තමයි අද ධර්ම දේශනාවේ මුලින් අපි සත්‍යයනා කරපු පාලි පාඨයේ සඳහන අඳහන චිත්තපරිසංවේදී අසසිස්සාමිති සික්ඛති චිත්තපරිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති ආශ්වාසයේ වෙනවා ඒකනම් තමයි තේරෙන තියෙන්නේ මේ හිස් ආකාශේ බුලන් එහාට මෙහාට වායෝ ධාතුව වැඩ කරනවා. ඒක චිත්ත නියාමයට වැඩ කරනවා. ඍතු නියාමයට වැඩ කරනවා. මට හොඳට පේනවා. මේ හුලම් මගේ මේ හුලම් මගේ නෙමෙයි කියලා හුලම් වල වෙනසක් නැහැ. ඒ හුලම් වැඩ කරනවා. හරියට මේ අජටවකාශී එහාට මෙහාට යන උලන් ධාරා වගේ. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා කිසිම මෙහෙවීමක් නැහැ, චේතනාවක් නැහැ, අදිෂ්ඨානයක් නැහැ, ප්‍රණිදියක් නැහැ. සංස්කරණය කිරීමක් නැහැ. සියල්ල සම්පූර්ණම ස්වභාවික ක්‍රමයට යනවා. තමන්න තේරෙන්න පටන් ගන්නවා කිසිම වගකීමක් නැහැ කිසිම බරක් නැහැ කිසිම ආතතියක් නැහැ කිසිම අසහනයක් නැහැ කිසිම දැවිල්ලක් නැහැ කිසිම තැවිල්ලක් නැහැ හැප්පීමක් නැහැ මේ චිත්තපරි සංවේදී తত্ত্বය මේක භාවනා නොකරපු කෙනාට වෙන්නේ පාළු නීරස ඒකාකාරී කාලකන්ණි බයලවන සුළු අසරණ හිතා ගන්න බැරි අගාධයක්. භාවනා කරව සත්පුරුෂයාට පේන්නේ මේක හුද්දේ කලාවක්, මේක විවේකයක්, මේක පිරිච්ච ගතියක්, මේක අසහනෙ නැති තැනක්, ආතතිය නැති තැනක්, දැවිලි දැවිලි නැති තැනක් කියලා. මේක අපි නිතරම බුද්ධ වෙනවා දාන නම විතරයි වෙනස් වෙන්නේ. මොනම දෙයක්වත් අලුතෙන් ලැබෙන්නේ අපි බුද්ධි විදින මේ தത്വෙට ඉංග්‍රීසියෙන් කියනවා loneliness and aloneness කියලා. aloneness කියලා කියන්නේ සත්පුරුෂයෙක් විසින් කැමැති වෙන හුදකලා. lonely කියලා කියන්නේ අනේ කවුරුත් මාව ගණන් ගන්න නැහැ, ටෙලිෆෝන් කරන්නවත් කවුරක්වත් නැහැ, කියවන්න පත්තරයක්වත් නැහැ, නිවුස් බලන්නත් නැහැ. කවුරුත් මට කතා කරන්නේ නැත්නම් මම නිකන් හොරියච්චි බල්ලෙක් වගේ කොන් වෙලා වගේ කියලා පාළු නීරස ඒකාකාරී කාලකන්ණී බය එළවන සුළු අසරණ සීමාවක් නැත්නම් වැටෙනවා. ඉතින් මේ පෘථග්ජනයා මොකද කරන්නේ? වන්දනාව වන්දනාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා අල්ලපු ගෙදරට කතා කරනවා අපි වට වන්දනාවයක් තියන්ද. ඔය ළමයට ඇවිල්ලා බැරිද මට සතිපට්ඨාන පොත පොඩ්ඩක් කියවන්න. එයි මේ පාළුයි ළමයෝ මෙන්න මේ පාළුවර තමයි බුදුහාමුදුරුවෝ නිවන කියලා කියන්නේ. අපි මෙතෙක් කල මේකට කොච්චර මුණට කියලා ගහලා තියෙනවා. කොච්චර මේකට උණු වතුරක් කළා තියෙනවා. ඒක තමයි මේ ගෙවන්නේ. ඒක තමයි බින්දවන්නේ. මේ චිත්තපටි සංවේදී කියනකොට ප්‍රථම වතාවට තේරෙනවා මේ පාළුවට මේ හිස්තැනට මේ කාලකණි කියපු දෙයට මේ ඒකාකාරී කියපු දෙයට අලුත් අර්ථකථනයක් බුදුහාම දෙනවා හුද්දේ කලාව කියලා. එකලා බව කියලා. එහෙම නැත්නම් විවේකයේ කියලා. පිරිච්ඡ ගතිය කියලා. සාසන සම්පත්තියේ කියලා. ආතතිය නැති තැන කියලා. අසහනෙ නැති තැන කියලා. හැපීමක් නැති තැන, දෙවිල්ලක් නැති තැන, තැවිල්ලක් නැති තැන. ඒක පෙන්නලා ප්‍රතිපදාවෙන් ඉදින්ද ගෙනියලා විශේෂයෙන් මහා ශුන්්‍යත සූත්‍රයේ ධර්මතාංශය කියනවා කිසිම කෙනෙක් මේක විමුක්තියක් විදිහට බාර ගන්න කැමති නැහැ. එයාට වෙන්නේ තනි වුණා කියලා. අම්මගේ බොක්කේ ඉඳද්දි බේකෙන වල කපලා ගියා. සරුංගලේ නූල කඩලා ගියා. අජ්‍යතාවකාශයට ගියාට පස්සේ මව් පාලන මැදිරියත් එක්ක සම්බන්ධය කඩලා ගියා වගේ. ඉතියාට පේන්න පටන් ගන්නවා අවහරණක් නැහැ. අටුවාචාරින් වහන්සේලා මේකට දර්ශන සපේනවා. පුංචි උරුවක නැගලා ගොඩබිම පේන හරිය ඉක්මවල මුහුදට ගියාට පස්සේ නැවිගේෂන් උපකරණ නැත්තම් ඒ මනුස්සයා දන්නේ දිබට තියන්නේ කොටට දෙන්නේ කියලා. නියම මාළුකාරයා දන්නවා. ආධුනිකයාට වක්කාර වෙන්න පටන් ගන්නවා මුහුද දිහා බලනකොට හැම තැනම රැලි රැලි රැලි රැලි උතුරු දකුණ තේරෙන්නේ නැහැ. කාන්තාරයට ගිය මිනිස්සයා කාන්තාරේ මැදට ගියාට පස්සේ වාලුකා කාන්තාරේ මේ වියාල සතුන් පිසාච ප්‍රේතයන් නිසා පුදුමාකාර බයකටපත් වෙනවා උතුරු දකුණ මාරු වෙනවා. අද්ද කැලේකට ගිය මිනිස්සයා කැලේ මැද දිශා මාරු වෙනවා. ඒ නිසා වතුරට ගියත් කාන්තාරට ගියත් කැලේට ගියත් ඒ මිනිසා මාරු වුණාට පස්සේ ඒ මිනිසා බයට මැරෙනවා. ඒ වගේ තමයි සත්‍තාව නැති කෙනා, වීර්ය නැති කෙනා, ලෑස්තිලා ගියේ නැති කෙනා, ඒ වගේම මීට ඉස්සලා මේ වැරද්ද කරගත්තේ නැති කෙනා, සුතුමේ ඥාන නැති කෙනා, අර මෙතෙන්ටපත් වෙන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේපත් වුණාට පස්සේ මට හරි පාළුයි ළමයෝ කියලා ඉටී වන්දනා ගමයි යන්නේ. අපි මේ වගේපත් වෙච්ච ජීවිතවල කොච්චර හානි කරලා තියෙනවද කියලා දැනගත්ත දවසට එනවා මේක මට නොදී වළක්වන්න බාහිරේ කිසිම හේතුවක් නැහැ මගේ නොදැනීමමයි. මගේ තෘෂ්ණාවමයි. නිසා බුදුහාමස් කරන නිවන් දකින්න නම් අම්මයි අප්පයි මරන්න ඕනේ. මේක මහා කරුණික මහා බුදු පියාණන් වහන්සේ කියනවා නිවන් දකින්න නම් අම්මයි අප්පයි මරන්න ඕනේ කියලා. කියන්නේ අප්පා කියන්නේ අවිද්‍යාවට, අම්මා කියන්නේ තෘෂ්ණාවට. මේක තේරෙනකොට කවදා හරි මේ විමුක්ත ඒක නැත්නම් චිත්තපටි සංවේදී තේරිලා හරි පැත්තෙන් දාගත්තොත් මේක කියන්නේ හුදකලාව කියලා. මේක කියන්නේ විවේකයේ කියලා ඊගාට එන්නේ අබිප්‍රමෝදයන් චිත්තං අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා අනේ සංසාරෙ මෙතෙක් කල මේකට වෛර කර කර දරුව බෝ කර කර පොත්පත් ලියලියා වස්තු හම්බ කර කර අරක මේක මගේ කිය කියා ගත කරපු ජීවිතේ කාටද නම්බුව කාටද ආඩම්බරේ සම්පූර්ණ කෙලෙස් බරිත ජීවිතය සම්පූර්ණ මාර්ගපාක්ෂික ජීවිතය අද මේ හිස් වෙනකොට ওই දෙචලත් හිස්කම දිනුනා අද බුදුහාමුදුරන්ට අහුම්කම් දීපු නිසා ධර්මයේ වැඩ කරපු නිසා සංඝයා ආශ්‍රය කරපු නිසා සිල් රැකපු නිසා ප්‍රතිපදාව නිසා කෙලෙස් අඩු වීම නිසා මම දැන් කෙලෙස් අඩු බවයි මේ කියලා තේරුම් ගත්තොත් ඒ මනසට ඇතිවෙන ප්‍රමෝදය රූප ධර්ම ගෙවන් කිරීමේදී ඇතිවෙන ප්‍රීති සුඛ වගේ නෙවෙයි මෙතන බුදුහාමුදුර වර්ණගන්නේ අබිප්පමෝදයන් චිත්තං අසසි සාමිති සික්ඛති අබිප්පමෝදයන් චිත්තං පස්සසි සාමිති සික්ඛති උදාකල් තිබුණු කුරුලාවක පුරව ගලවලා ගියා වගේ. තිබිච්ච දැඩි දදයක් සුව වුණා වගේ අර තේරෙන පටන් ගන්නවා කවුරුවක්වත් නෙවෙයි මට දුක දීලා තියෙන්නේ. කවුරුත් නෙවෙයි මට හූනියම් කරලා තියෙන්නේ. කවුරුත් නෙවෙයි මට සාප කරලා තියෙන්නේ නොදැනීමමයි. ඒ නොදැනීම නැති වෙන්න නම් මේ නොදැනීම හරහා කරන මේ තකතිරුකම නැවත නැවත නැවත නැවත කරනක මම බනහන්න ඕනේ. නැවත නැවත නැවත නැවත කරන ගමන් ධර්ම සාකච්ඡා කරන්න නැවත නැවත නැවත නැවත කරන ගමන් සමාධිය වඩන්න විපස්සනා වඩන්න ඕනේ. එතකොට කවදා හරි පිටරය ඇතුලේ වැඩිලා ඉන කිකුළු පැටියා නැත්නම් කිකිලි පැටියා තමන්ගේ පිටර කට තමන්ගේ ඔබ නියසිලින් හරි මුකතුලින් හරි කඩන්නාසේ තුනී වෙච්චේ සිවිර දමලා අරන කුඩු වෙලා ඵලයන් කියලා ඒවල තියෙනවා බාහිර ලෝකේ විශාල අවකාශයක් තියෙන කූඩු ඇතුලේ තියෙන පිටර කට්ට ඇතුලේ තියෙන තද්ද හිරවිල්ලක් නමුත් කවදාකවත් මේ පැටිය හිතන හිතුවත් අම්මා මේක කඩලා දෙයි කියලා කවදාවත් වෙන්නේ නැහැ බුදුහාමර කියන කුක්කුට පොතකේම තමයි මේක කඩන්නේ අම්මා කවදාකවත් නියම වෙලා වෙනකම් පිටර කට්ට කඩන්නේ නැහැ ඒගොල්ලෝ බුදුහාමතුරු මෙතෙන්දී අත තියන්නේ ඔබට ඕන නම් ඇදලා අරපන් හොම්බේ හොම්බ කඩ රිවට් වෙන්න ගහපන් මුවසිලින් යනපන් මුකුතුලින් කඩපන් එතෙන්ට එනකොට කට්ට සිවිය තුනි වෙලා තියෙනවා. නමුත් මෙතෙන්ට ගිහිල්ලා ආබහුව ආපු ආර්ගාන අනන්දයි අප්‍රමාණ. බුදුන් දකින්න ඇති ජේතවනාරාමයට යන්න ඉන්න ඇති. තාමත් ඒ වුණාට සංසාරේ. ඒ මොකද මෙතෙන්ට ගියාට පස්සේ පාළුයි. අර සුහද කට්ටිය නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ කවුරුත් එක්ක බෑ ඒ නිසා කියනවා පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ කම්බේ යනකොට කරටක් දාගෙන යන්න බෑ. මෙතෙන්දි මේ පාළු ගතියම භවනා දියුණුවක්. මේකට සාදර වුණාම අභිප්‍රමෝදයන් පහළ. බුදුමාකාර ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක සමාදාහං චිත්තං. ඒකට නිකන් සමාදම් වෙනවා වගේ අනේ මේක නැවත නැවත මම වඩන්න ඕනේ. බෝ කරන්න ඕනේ. ඡේ කරන්න ඕනේ. වැය කරන්න ඕනේ. අස්පස් කරන්න ඕනේ. නිරෝධ කරන්න ඕනේ. ගෙවා දමන්න ඕන කියන එක බලනකොට ඒ හිතවිල්ල තියෙන තෙදටම කෙලෙස් නැති හිතවිල්ල තියෙන තෙදටම සූර්යාලෝකයේ පහළ වෙනකොට අන්ධකාරයයින් කරන්න බුල්ඩෝසර් ඕනේ නැහැ. සූර්යාලෝක පහළ වීම මැති. සූර්යාලෝකය ඇති වෙනකොට හිතට දැනෙන උණුසුමට බොයිලර් හීටර් ඕනේ නැහැ. සූර්යා නගිනකොටම හිත තෙදවත් වෙනවා. ඒ නිසා සූර්යාව ලෝකයක් එක්ක නැත්නම් සූර්යෝද්ගමණයත් එක්ක අන්ධකාරය දුරු වීම, ආලෝකය පහළ වීම, උණුසුම දැනීම, ප්‍රකාශ ශක්තිය වැඩි වීම මේක එක චිත්තක්ෂණයක වෙන්නේ අකාලිකව. ඉතින් දෙනකම් මේක තෙපර බබා තෙපර බබා කර කර කර කර තරන්දි තරන්දි ලක්ෂ වාරයක් වෙලා තියෙනවා. කිසි කෙනෙකුට ඒකට ලකුණු කැපෙන්නේ නැහැ. මොකද ඒක තමයි සංසාරය කියන්නේ. නමුත් දවසක හරියට ඒ කර්ම කාරණා යෙදිච්චාම යෝගෙ යෙදිච්චාම මේ පාලුකමට මෙතකල් පාලු කීවේකට මේ නිසර නීරසකමට ඒකාකාරීකමට සාදර වෙනවා මේ තුලයි විවේකයේ තියෙන මේ තුලයි උදකලාව තියෙන මේ තුලයි එකලාභාව තියෙන මේ තුලයි මට සනසීම තියෙන කියලා ඒක සමාදාහං චිත්තං ඒ අනෝ කටයුතු කරන්න පටන් අරගත්තට පස්සේ ආඩ තිනවා විමෝචය මිදීම නහය මුල තියෙන නමුත් අපි වට වන්දනා වැවිදිනවා දඹදිව යනවා අරහි යනවා මේ යනවා මොකද මේ නිවන් දකින්න නාය මුල තියෙන එක තියෙන්නේ ඔව් වටේ ඇවිදිනවා නිවන් දකින්න ඉතින් බටේට මිනිස්සෙක් කියනවා උසස් හමුදා නිලධාරියෙකුට විශාල නිලයක් ලැබිච්ච කෙනෙකුට රජ්ජුරුව දෙනවා නලල් පටයක් එයාගේ නිලය දක්වන ඒ වගේම රජ්ජුරුව දවසක විශාල ප්‍රභූ උත්සවයකට නිල ආරාධනාවක් කරනවා. ඉතින් මෙයා නිල ආරාධනාවට ඇඳුම් අඳිනවා, යුනිෆෝම් එක අඳින වෙලාවේදී යහන පේනවා නලල් පටෙන්නේ කියලා. ඉතින් නෝනට කතා කරනවා, දරුවන්ට කතා කරනවා. ඉතින් මේ මිනිස්සු මේ මිනිස්සුන්ගේ වැඩ කියනවා අනේ පුතේ මේ ඉක්මන් වෙලාවේ තියෙන්නේ මට මේ නලල් පටි හොල දෙන්න. නෝනටත් කතා කරලා කියනවා මේ මිනිස්සු ගණන් ගන්නෑ. මේ අනිත් ගාන බයියෝ. වැල ගහ ගන්න යනකොට නෝන ඇවිල්ලා බලනකොට වෙච්ච තියෙන සංගතිය වන්නකොට නෝනට කියා ගන්න මොකද වගේ කන්නඩියක් මුණට අල්ලනවා නලල්පටිය නලලේ දාගෙනයි හොයන්නේ. ඉතින් දිගේ කොහේ හෙව්වත් හම්බෙන්නේ නැහැ. කෙලින්ම කිව්වොත් නෝනා 아무සෙත් තේරෙන්නේ නැද්ද නලලේ දාන්න ඕම්බර දෙකක් අනී මම ආසවල් නිල දාරියත්තෝ දනගේ මම කවුද කියලා ගෑනිට ගන්න. ගෑනි කරන්නේ කන්නඩියක් ඇවිල්ලා අල්ලනවා මුණට. 아무සෙ දාගෙන ඕ ඉන්නේ දැම්මට පස්සේ පිට බැලුවට පේන්නේ නැහැ නේ ඕක. බුදුහාමුදුරුවෝ කියන හැම මිනිස්සෙක්ම නිවන් දැකලාදී එක එකක් දන්නේ නැහැ. ඒක මේ එකාම හොයනවා. ඒ වට වන්දනාව යනවා, දඹදිව යනවා. ධාතු වන්දනාව යනවා. අරේ යනවා මේ යනවා. ඉන්නහය මුල නිවන තියෙන්නේ. ආනාපානේ නිවන තියෙන්නේ. කීයක් ත්‍රිපිටක විභාග පාස් කරනවා. කීයක් අභිධර්ම පන්ති කරනවා. කීයක් පාරමිතා පුරනවා. කීයක් දාන දෙනවද සිල් රකින්නවද මේ පෙළ ගැස්ම වෙන්න අරව අහක දාන්න ඕනේ නෑ ඒ වගේ ඇත්තටම පිටක් තියෙනවා. නමුත් මේසගේ සම්මාදිට්ඨිය සහ යෝනිසෝ මනසිකාරයේ පෙළ ගැහෙනකම් අපිට පේන්නේ ලැබෙන ලැබෙන අපිට ආනිසංශය පාළුවීමක් කම්මැලිකමක් නීරසකමක් කියලා අපි දුරින්ම දුරවන් කරනවා. බුදුසසුනේ මේ පාලුකමට හුදි කලාව කියලා නමක් දානවා. විවේකයේ කියලා නමක් දාන. විරිච්ඡ ගතිය කියලා නමක් දාන. ආතතිය නැතිකම කියලා පෙන්වලා දෙනවා. මානසික අසහනය නැතිකම කියලා පෙන්වනවා. දැවීම් තැවීම් නැති බව පෙන්වලා දෙනවා. දීලා බොහොම සරල ක්‍රමයකට කියනවා මේ ප්‍රතික්ෂේප කරපු දෙයට සාදරයක් කවුද බලපං උඹට ඉන්නේ බාධා කරන්න කියලා. එතකොට එයා විමෝචය කියන එක මිදීම කියන එක මෙන්න මෙහෙමයි කියලා තේරුම් ගත්ත දවසේ අර නලල් පටේ නලලේ දාගෙන ගෑනිත් එක්ක රණ්ඩු කරන මිනිහෙක් වගේ අපි හිතන්නේ මේ අපි හරි වැඩ කරන්න ගියාම මාර බලවේග වැඩි එහෙම නැත්නම් හොඳ වැඩ කරන්න ගියාම කරදර වැඩි කියලා নানা ප්‍රකාර නීති හදාන මූල ධර්ම හදාන ලෝකෙටත් ප්‍රකාශ කරනවා මේ නරක වැඩ කරන මිනිස්සුන්ට කිසිම බාධාවක් නැහැ. මේ හරි වැඩ කරන්න ගියාම නෙමේ මාර බලවේගයි අනම්මන හටස් වෙන්නේ කියලා මූල ධර්ම හදනවා. නරක වැඩ කරන නිසා අමනකම නිසා මෝඩකම නිසා, තකතිරුකම නිසා, සත්‍ය සත්‍ය වශයෙන් නොදන්න නිසා, විවේකී විවේක වශයෙන් නොදන්න නිසා වෙන විදිහට කියනවා නම් විවේකයට ඇති ද්වේෂය නිසා. නිවනට ඇති අකමැත්ත නිසා. අලුත් දිගට යන්න පුරුදු ක්‍රමෙන් පිට හිතන්නවත් අකමැති නිසා හැමදාම සම්ප්‍රදාය දිගේ යනවා. එහෙම නැති වුණොත් ඒ චිත්තපටි සංවේදී කියන තැනේදී මේ රූපයන්ගේ සංවදේ සමුගන්න ගතිය වේදනාවෙන් සමුගන්න ගතිය සංඥාවෙන් සමුගන්න ගතිය දැනගෙන මේ මත සංස්කරණය නොකර සිටීම අලුතින් චේතනා පහළ නොකර සිටීම අලුතින් සංස්කාර පහළ නොකර සිටීම අලුතින් අදිෂ්ඨාන පහළ නොකර සිටීම අලුතින් උපදී පහළ නොකර සිටීම මේක බුදුරජාණන්සේගේ ඉගැන්වීම ඉතාම ගැඹුරක් තමයි මේ පෑදීදියට බොරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා මේ පිරිසිදු කරගත්ත හිතට හරි පාළි වගේ ටිකක් බුද්ධානුස්සති කිරුවොත් හොඳ නැද්ද ස්වාමීන් වහන්සේ කියලා. මෛත්‍රී භාවනා ටිකක් මේ වෙලාවේ කිරුවොත් නිකම්ම නිකන් තියෙන හිතනේ. අසුභ භාවනාව කිරුවොත් කොහොම හිටියේ? දෙතිස් කොනපි වැඩුවොත් හොඳ නැති වෙයිද කියලා අර පිරිසුදු කරගත්ත එකට নানা ප්‍රකාර දේවල් දානවා gedirin ගෙනාවු ඉහළ තියනවා මේ මාළුවට උම්මලකට දානවා. ඒක ටික රසමසූල කරගන්න එපායි. මේ තියෙන එක මෙන්න මේ පැහිකම නිසා තමයි අර පෑදිද්දියට බොරදී එකතු වෙන්නේ. අනේ පැහිකම නොකර සිටීම කියනවා අසංස්කරණය. බුදුරජාණන් කියනවා අදිඨාන අභිනිවේෂ අනුසය ආශය. මේ සියල්ලගෙන් අයින් වෙන්න කෙනෙකුට කල්පනා කද්දාකත් මේ කඩප්පුලි හිත දෙන්නේ නැහැ. මේ නොපෑමන දහපතුරත් තර්ක හිත දෙන්නේ නැහැ. නමුත් බුදුහාඳුරෝ කියන විදිහට රූපයෙන් සමුගෙ කියන ආනාපානේ සංසිද්ධවගෙන ඊට පස්සේ වේදනා සංඥා දෙකෙන් අපරු බලපෑමත් අඩු කරගෙන මම මේ මතින් කිසිම සංස්කරණයක් කරන්නේ චේතනාවක් පහල කරන්නේ අදිස්ථානයක් ගන්නෙ නෑ මම විවිසීමක් කරන්නේ ප්‍රාර්ථනා පිහිටවන්නේ නෑ මේ ඇතිවෙච්ච විවේකය දෝතින් බාර ගන්නවා කියලා ඒ මතින් සංස්කරණය නොකර සිටීම තමන්ගේ සියලුම රුචි අරුචිකම් වලට විරුද්ධව යෑමක්. තමන් මෙතෙක් කරන අප සම්පූර්ණ පෞරුෂත්වයට විරුද්ධව යෑමක්. මේක නිසා සරුවචනංශ මෙව්වට ගඟ දිගේ ඉහළට පේනීමක් කියලා පෙන්වනවා. පටිශෝත ගාමි. එනිසා සරුවචනංශය සඳහන් කරන යම් විලාක රූපයන්ගෙන් සමුගත්තාන වේදනාවන්ගෙන් తాවකාලිකව සමුගත්තාන සංඥාවලින් සමුගත්තාන යෝච පත්තන යෝච පණිදි යෝච සංඛාර යෝච අනුසේ ප්‍රාර්ථනා ප්‍රනිදි සංස්කාර අනුසේ ධර්ම වහා ගොජ දාන්න පටන් ගන්නවා මේ නිකන් ඉන්නේ අර කෙරුවොත් හොඳ නැද්ද මේ කෙරුවොත් හොඳ නැද්ද নানা ප්‍රකාර චේතනා ප්‍රනිදි සංකල්පන අනුසේ ඉන්න පටන් ගන්නවා ඊට පස්සේ ආ පුහුණු කරනවා මේ පිරිසුදු කරගත්ත හිතට කිසිම චේතනාවක් නොවේවා. මේ පිරිසුදු කරගත්ත හිතට කිසිම සංකල්පනා පහළ නොවේවා. ප්‍රනිදි නොවේවා කියලා හිස්තැනට දාන්න එපා. පිටින් පැදිදිත බොරදී දාන්න. අනාකූල වූ මේ ප්‍රවාහය ආකූල කරගන්න එපා. එතකොට තමයි මම යා පිටිපස්සට යන්නේ. එහෙම නැත්නම් මේ කරන හැම ප්‍රණිතියකම හැම ප්‍රාර්ථනාවකම හැම සංස්කරණයකම හැම චේතනාවකම මමයි ඉන්නේ. අර පිරිසිදු වෙච්ච එක තමයි මමයි බස්සන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා මෙච්චර පිරිසිදු කරගත්ත එකට තවදුරටත් ප්‍රාර්ථනා ප්‍රණීති චේතනා පහල කරන්නේ නැතුව සංස්කරණයක් ඇති නොවීම පිණිස ඊට පස්සේ මේ අභිප්‍රමෝදයන් චිත්තානුපස්සී චිත්තපටි සංවේදී අභිප්‍රමෝදයන් සමාදහං විමෝචයන් කියන විදිහට මිදීම කෙරුවට පස්සේ ඒ හිත ධම්මානුපස්සනාකට වැටෙනවා. එහෙම නැත්නම් ධර්මතාවයේ තේරෙන පටන් ගන්නවා මගේ නිවනට බාධා කරන බාහිර කවුරක්වත් නැහැ. මගේ මෝඩකම්මයි තියෙන්නේ මේ පෑදීදීට බොරදීට මීමයි. පැහිය වෙන්න හදන එකයි. පැනලා දෙන්න හදන එකයි. පිරිසිදු වෙන්න නොදෙන එකයි කියලා තේරුණාට පස්සේ අනිතරෝම හිත ඒ ඇති කරගත්ත පිරිසිදුව දිකට ඇති කර ගැනීම සඳහා අනිච්ඡානුපස්සී අසසිස්සාමිති සික්කති අනිච්ඡානුපස්සී පස්සසිස්සාමිති සික්කති මම මොන ප්‍රණීතියක් මොන ප්‍රාර්ථනාවක් මොන අදිෂ්ඨානයක් මොන සංස්කරණයක් කරත් ඒ කරන කරන සියල්ලම අනිත්‍ය නම් මොකටද පෙට්‍රල් පුච්චා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ අපි පරණ සිංහල කවි වල තිබුණේ ඔව්ව මේ දැන් කියන බයිලා නෙවෙයි දැන් මේ රාගතාල ආවේ මේ මෑතකදී ඉතින් හැම සිංහල කවියකම තියෙන ওই තාම ගැඹුරු බණක් ඛණ්ඩේ gider නයි දෙයටයි කියන්නේ පංචස්කන්ධේ ලොක්කටයි මේ කතා කරන්නේ විඥාණයටයි කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ මොකටද මේ සංස්කරණ කරන්නේ ගියක් කර ගියක් නාදා සිටින්නේ අනේ ගෙවල් හදන්න යන්න පහදෙකමත් කැඩුනා dengiye දාගෙත කිනිලා තැවෙන්නේ. එනිසා මේ පිරිසුදුකත් හිතට චේතනා දාන්න එපා, ප්‍රාර්ථනා දාන්න එපා, ප්‍රණීති දාන්න එපා, අදිෂ්ඨාන කරන්න එපා. ඔක ඕම පිරිසිදුට තියෙනවා. එනිසා කරන්න හදන වැඩවලටත් අනිච්ඡානුපස්සී විහෙරති. કોઈ සැලසුම හැදුවත් ඕකේ අවසාන තීන්දුව තමයි අනිත්‍යයි සවැත්වර දේශවනාරාමේ 54 කලක් වියදම් කරලා හැදුවේ කෝදැන් කෝදැන් නිග්‍රෝධාරාමේ එහෙම නැත්නම් රජගහනුවර කොච්චර වියදම් කරද දැන් නිකන් gadol ටිකක් වෙච්චපා දැන් මේ කොට නැගිලි දවසක කෙල වෙනවා කෙල වෙනවා ඒ නිසා මේකට ආඩම්බර වෙන්න ගියොත් එimhe කෙලවිච්ච දවසට කනකාට වෙනවා. බුදුහාම කියනවා නාම්බික වේ ඒකං රූප ධම්මම්පි සමනපස්සාමි යතාරතස යථාබිරතිස් හතිස් යථාබිරතස රූප ධම්මස්ස විපරිණාමතෝ න උප්පජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමනසා. මේ ලෝකේ අනන්ත අප්‍රමාණ රූප තියෙනවා. මේකේ යම් රූප කොටසක් කල්ලාන මේක මගේ කියාගත්ත. ඒක ගැන අබිරමණය කරන කෙනාට ඒ රූපය විනාශ වෙනවා දකින්නට ශෝක පරිදේක පරිදේව නොදෙන රූප මොකක්වත් මේ ලෝකෙ මට පේන්නේ නැහැ. දෙයට මතක තියාගන්න අපිට දුක දෙන්නේ අපි අල්ලාගත්ත රූප ටික තමයි. ඒ අල්ලාගත්ත දේ පිළිබඳ නිත්‍ය සංඥාවෙන් කෙරුවට ඒ කාන්තම විපරිණාමයකට යනවා. ඒ විපරිණාමයට ගියාට අල්ලාගත්ත ප්‍රමාණයට තණ්හා කර ප්‍රමාණයට රූප වැඩි වෙන්න වැඩි වෙන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස දෙනවා. තණ්හාය ජායති ශෝකෝ නන්දි ජායති ශෝකෝ ඉතින් ඒක නිසා අපි දැන් අල්ලගෙන තියෙන ප්‍රමාණය වැඩි නම් අපිට වැඩියෙන් දුක් විඳින්න. නිසා අටුවාචාන් වහන්සේලා මතක් කරනවා අපි මේ දුකට ඇති තණ්හාව තමයි අවිද්‍යාව කියන්නේ. අපි දුකට බුදුමාකාර ආශාවක් තියෙනවා. වැරදිච්ච දෙයට, කෙලෙස් වලට, මාරපාක්ෂික දෙයට, වද දෙන්න දෙයට, ශෝක පරිදේව දෙන්න දෙයට මම මාගේ කියා ගන්න කරන ප්‍රයත්නේ තමයි අවිද්‍යාව අපි ඒ තරම් දුකට කැමති. ඉතින් ඒක කියනකොට හරි ගැඹුරුයි තේරෙන්නේ නැහැ. රූප ධර්ම ඕන පංචස්කන්ධයකට ගන්න පුළුවන්. නමුත් මොයිදින්බෙක් කියනවා භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයි දෝ ප්‍රේම කලේ මේ කියනකොට පේනවා මේ දුක දෙන රූපෙට ප්‍රේම කිරීම තමයි මෝහය කියන්නේ. මොදි මේ තම්බියා තමයි ඒ උනාට සින්දුව ලංකාවේ මිනිස්සේ කඩදලා ඒකත් හැබැයි රාග තාලයකට අදෝ කොපියක්. අපි මෙතෙක් කල් කිව්වේ මේ භව රෝගේ සදනා රූපෙට මැක්ටි. රූප කියලා කියන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප. වෙන මොකටද අපි ප්‍රේම කළේ? කොයින්තර මොකටද ප්‍රේම කළේ? භව රෝගයේ සදනා රූපෙට මත් වී ඇහිදු ප්‍රේම කළේ. කෝසපතාමි සංසාරේ දුක් කෙලවර වේ නිර්වාණේ ඔය ගාක් දවස් තුන හතර භාවනා කරපුවාම නම් තේරෙනවා මම මෝඩකම් කියලා. දැන් හෙට ගෙදර ගියාම මොකද වෙන්නේ? ආයෙත් භව රෝගයේ සදනා රූපෙට මත් වී ආය ප්‍රේම කරනවා. සමහරට කියනවා නේ ගාන්ති උන්ට ආයි නිසන්වයට එන්න ඕන කියලා එහෙමත් ප්‍රේමයක් තියෙනවා. ඒක හරියන්නේත් නැහැ. මේක හරියන්නේත් නැහැ. ඒ නිසා මේ ප්‍රේමී ප්‍රමාණය මනින්න. පාත්තල් ගාන කිරලා කන්න කනකොට. බඩේ බොක්කේ කොච්චර මඩ තියෙනවද කියලා එතකොට තේරෙයි. ඒක තේරෙනවනම් ඉස්සරහට යනවනම් ඕනේ වැඩක් කරන්න. ඒකේ විදිහ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න අනිච්චාන පස්සේ මේ සියල්ල විනාශ වෙන සුළුයි. විනාශ වෙන සුළුයි කියලා අත අපිට අතක් තියාන පැත්තකලා බුදියන්න නෙමෙයි මේ බණ තියෙන්නේ. කරන් තියෙන යුතුයකම කරපන් හැබැයි ඔය තැවුණයි කියලා වෙනස් වුණයි කියලා විපරිණාමුණයි කියලා තැවෙන්න එපා. ඒක නිසා අනිච්ඡානුපස්සී විරති කියනකොට ලොකු ගැඹුරු දෙයක් දැන් මොකද්ද කියන්නේ? දකින දකින බල අනිච්ඡං අනිච්ඡං දුක්ඛං දුක්ඛං කියකම කටපාඩම් කරලා කියන මම දැන් කරන්නේ අනිච්ඡානුපස්සනා භාවනාව කියන. හරි ලේසි. කුඹලමාළු වගේ. එහෙම නැත්නම් කංකුම් වගේ. අනිච්ච අනිච්ච අනිච්චං කන අනිච්චං අනිච්චං අනිච්චං සද්ද අනිච්චං අනිච්චං අනිච්චං කිය හරි විශාලයට කරලා කියනවා දැන් මම ඉන්නේ උද්‍යප්පේ ඥානෙ නැත්නම් සංකාර උපේක්ඛා ඥානෙ දැන් සෝන්ත මම ඊගාට මොකද කරන්න කියලා මෙතෙන්ද එනකොට ආනාපානියත් එක්ක පියවර 12ක් පැනලා තමයි බුදුජානක කියන්නේ අනිච්ඡාන පස්සේ වේදි කියලා මීට ඉස්සරහට කරන චේතන ඉස්සරහට කරන ප්‍රණීති ඉස්සරහට කරන සංස්කාර ඉස්සරහට කරන සියල්ලම අනිත්‍යයි කියලා දන්නවනම් අනේ ඉස්සරහා සැලසුම් කළ පෙට්‍රල් හුච්චන්න එපා. සැලසුම් කරපන්. ඔබ විනාශ වෙන බව දැනගන්න. ඒකේ කිසිම සාපයක් නැහැ. ඇත්තටම සාප වදින්නෙත් නැහැ හැම කෙනෙකුට. මොකද ආරස්සාවක් සරුවත්න්සේ විනාගානුපස්සී අසසී සාමිච්චිකති අපි මේ අල්ලගන්න හැම දෙයක්ම තණ්හාය ජායති ශෝකෝ ඒව පිළිබඳව රාගේ ප්‍රහාණය කරලා ඔය ඇසුරම පවත්තතයි ඔය දරුවන්ට තමන්ගේම දරුවන්ට ලෝකේ සීළු දරුවන්ට වගේ සමානව ප්‍රේම කරනවා අන්න මාතෘත්වය කියන්නේ. මගේ දරුවන්ට විතරක් ප්‍රේම නම් ඉතින් ඛණ්ඩ තියෙන ආශාව තමයි. අපරෝගය තලගෝය කරන්නේ ඛණ්ඩ ආශාව නිසා තමයි. දරුවන් පිළිබඳ ප්‍රේමයක් නම් සීළු දරුවන් කෙරේ පවත්තා. අම්මට තියෙන ආදරේ තියෙනවා නම් සීළු මව්වරුන් කෙරේ පවත්තා. කාටද කාටද විරුද්ධ වෙන්න පුළුවන්. පියවරුන් දෙන ආදරයක් තියෙනවා නම් සීළු පියවරුන් කෙරේ පවත්තා. මගේ තාත්තට හිතන මගේ අම්මට කියනවා මගේ දරුවන්ට කියනවා මට තියෙන ආශාවනේ බේන්න තියෙන්නේ. මේක පිටින්ද විරාගයෙන් බලන්න පටන් අරගත්තොත් උපදිනෙක් හිතනවා මේ යුතුයකම් ඉෂ්ට කරන්න බැරි වෙයි කියලා. නෑ කිසිම බාධාවක් නෑ. දකින්න දකින්න ඕනම කෙනෙක් තමන්ගේ පින කරගන්න යුතුයකම ඉෂ්ට කරගන්න යාගේ ආශිත සම්පූර්ණ කරගන්න අම්මට වගේ සලකන්න ඕන කෙනෙක්. තාත්තට වගේ සලකන්න ඕන කෙනෙක්. සහෝදර සහෝදරයන් වගේ සලකන්න ඉදිරියට ඉවත් වෙච්ච ඕන කෙනෙකුට. දරුවන්ට වගේ සැලකන්න ඉදිරිපත් වෙන ඕනම හැබැයි විරාගීව කටයුතු කරන්න. මේ උදව් කරාට මට ආපිට උල්ලංඝක්වත් එපා. සාදුනාදයක්වත් එපා. විරාගීව කටයුතු කරන ඉච්ඡර ලස්සන සුන්දර මනුස්ස ජීවිතයක් ඇත්තේ. නමුත් ඒක කොයි හිතුවට විරාගී විරාගී කියලා කිව්වට ඒක සම්බන්ධ වෙන්නේ ඒක තීරුම් අරගන්න මේ රූප ධර්ම පිළිබඳ වේදනා ධර්ම පිළිබඳ සංඥා ධර්ම පිළිබඳ විශේෂයෙන්ම සංස්කාර ධර්ම පිළිබඳ කටයුතු කරාට පස්සේ එතකොට නිරෝධානුපස්සනාව කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ වැදගත්ම තැන තමයි ප්‍රසවාසය නිරුද්ධ වෙන තැන. ඉච්චර වෙන මොකක්වත් නැහැ. හුඟක් හිතනවා මේ නිරෝධානුපස්සනාව තියෙන්නේ 15 වෙනි අංකය නිසා හුඟක් ගැඹුරු වෙලි කියලා. නිරුද්ධ වෙන තැන කියලා කියන්නේ ගෙවෙන තැන. ඉර නගින තැන, ඉර බහින තැන. මිනිස්සෙක් උපදින තැන, මිනිස්සු මැරෙන තැන. ලෙඩ වෙන තැන, වයසට යන තැන මේක ප්‍රතික්ෂේප කරන මේ ආර්ථිකය, මේ වෛද්‍ය උද්දී ක්‍රමය නිකන් සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරට හදපු නගරය. දෙඩෙක් මහල්ලෙක් මල කඳක් නැතුව ලෝකේ ලස්සනට නගරය හදලා පුරංගනාවන්ගෙන් පුරවැසියන්ගෙන් පුරෝලා සුමාරයට පෙන්නවා. කුමාරයා හිතුවේ මේ දුප්පතුන් නැති ලෝකයක් මගේ තාත්තා මට හදලා දෙන්න. එතන බටහිරේ තියෙන උච්චරය. බටහිර නගරවලක් තියෙන සම්පූර්ණ දුප්පතුන් නැති ලෝකය. හැබැයි ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ. එන ගහච්ච තෝම පිටින වගේ උන්ගේ ඔලු. බීලා විහි කරපු තැඹිලි කොම්බ වගේ ඇතුලේ ගන්න දෙයක් නැහැ. මෙතන තියන්නේ එහෙම නෙවෙයි මේ විරෝධය, මේ ලෙඩවීම, මේ වයසට යෑම, මේ මරණය සත්‍ය චතුරාර්ය සත්‍ය වගේ සංසාර ලෙඩක්. කො වසංගනික නෙවෙයි වැඩි. උතන තියෙන ධර්ම කොටාසේ ගණ්ණන ඒ ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම දිහා බලන එක අපි පොඩි දරුවන්ට පෙන්වන්නෙත් නෑ මරණ ගාව. පොඩි උන්ට හොඳ නෑ අවමංගල්‍යයි කිය. නමුත් කොයි එකක් නෑ. ඒක නිසා නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, පටිනිස්සග්ගා කියන නිවනේ නම් පොතේ නම් පෙන්නන්නේ නිවන දක්මින් නිවන දක්මින් කියලා. නමුත් පටිනිස්සග්ගා කියන පරික්ෂාක පටිනිස්සග්ග සහ පක්ඛන්දන පටිනිස්සග්ග කියලා ඒකේ පේනවා අපිට යමක් ප්‍රතික්ෂේප කරන්න ඕන යමක් අල්ලන්න ඕන. කවදාකවත් බෑ යමක් අල්ලන්න නැතුව යම ප්‍රතික්ෂේප කරන. ඒකට කියනවා ප්‍රතිස්ථාපනය කියලා. නිසා සර්වඥයන් උගන්වනවා කාමයේ අතහැරපන් කාම සංඥාව ඔබට තියෙයි. කාම සංඥා අතන රූප ධර්මී ගනි. එතකොට උඹට රූප සංඥා විතුරු වෙයි. රූප සංඥා ඉවරකරනද ඉවර වෙනකොට රූප සංඥා ඉවරනකොට ඉතින් මවාගත්ත নানা ප්‍රකට දේවල් එනවා. ඒවා එකින් එක එකින් එක ගෙවම් කරන්නේ ඊට වෙදී සිවුම් දෙයක් අල්ලලා. එතකොට යෝගාවත හැම කෙනාටම පේනවා මේක ගොරෝසුයි මේක සිවුම්. මම මේ සිවුම් දෙය අල්ලන්නේ ගොරෝසු දෙය ප්‍රතිස්ථාපනය කරන්නයි. මේ කලාව මේ මේ උපදේශයේ තේරුම් ගත්තට පස්සේ හැම කෙනෙකුටම කල යුත්තක් තියෙනවා. ඒක නිසා ආනාපාන සතිය මේ පියවර 16 විස්තර කරන ਸਰවචනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දැනට සීක පුද්ගල தත්වක ඉන්නවා නම් කියන්නේ දැනටමත් භාවනාවට බැහැලා ශික්ෂාවක යෙදීගත කරන කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට මේක ඒකාන්තයෙන්ම හැබැයි අප අප අපමත්ත මානස. හොඳට එලඹ සිට 100න් ගත කරන කෙනෙක් වෙන්න ඕනේ. ආතාපි කෙලස්ථාන වැරකින් යුද්ධ වෙන්න ඕනේ සති සම්පජඤ්ඤයෙන් ගත කරනවා ඒකාන්තයෙන් යට එයාට නිවනට යොමු කරන අරහත්ත්වයට යොමු කරන ගතියක් මේ ආනපාන තියෙනවා. නිත්‍ය ටික ටික ටික ටික ගෙවම් කරලා ගෙවම් කරලා හිස් කරන ගතියක් තියෙනවා. බුදුහාමුදුරු ඊගාවට සඳහන් කරන මේ චානංගල සූත්‍රයේදී ඇයි මම නිවන් දකින්න නැතිවම පස්සේ ආනාපාන සතිය වැඩි වෙයි කියලා බුදුන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කාර්යයතරපත් වුණාට පස්සේ ditta ධම්ම සුඛ වීරණයක් ඕනේ නා. අස්පනා පිට විදින සුව ජීවිතයක් අවශ්‍ය නම් ආනාපානට ලං වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මම සතියෙන් සම්පජඤ්ඤයෙන් ඉන්නවා කියන උරගා බලන්න ඕන නම් ආනපනෙ ගන්න. ඒ නිසා රහත් වෙච්ච කෙනෙක් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක්, අශේ බුදුරජාන් වහන්සේ නමක් ආනාපාන සතිය වඩන්නේ මේ Tamanට මේ ආත්මෙම මේ වර්තමාන මොහොතෙම සුඛ විහරණයක් අවශ්‍ය නම් ආනාපාන සතිය වඩන. තමයි සති සම්පජඤ්ඤයෙන් ඉන්න බව තේරුම් ගන්න ඕන නම් ආනාපාන සතිය වඩනවා. කියන්නේ වරින් වර වරින් වර බැටරි ටිකක් charge කර ගන්න ඕනේ නම් ආනාපාන සතිය වඩනවා. ඒ නිසායි සරුවචනාංශේ මාස 3ක් පැත්තකට ගිහිල්ලා මේ ආරි විහාරේ මේ බ්‍රහ්ම විහාරේ මේ තථාගත විහාරේ හිටියේ. ඒ නිසා සරුවචනාංශේ සඳහන් කරන යම් කෙනෙක් මේ සතෝ වාස සති සතෝ පස්ස සති තනින් පටන් අරගෙන පරිනිස්සග්ගාන පස්සී දක්වා ආනාපාන සතිය වඩනවනම් එමකට කට ඇරලා කට හොදලා කියන්න පුළුවන් ඒ මනුස්සයා ආර්ය විවරය ගත කරන කෙනෙක් බ්‍රහ්ම විහාරය ගත කරන කෙනෙක් තථාගත විහාරය ගත කරන කෙනෙක් එනිසා අපි ඉන්නේ කොතනද කියලා දැනගන්නත් ආනාපානේ කරන්න ඕනේ ඉන්න තැන වැඩ ඉවර නැත්තම් ආනාපානයමයි ඉදිරියට සුද්ධ කරන්නේ වැඩ ඉවර කරත් ආනපන. ඒ නිසා අපේ මුළු ජීවිතේ මුලත් ආනපන සති සමාධියයි භාවනා ජීවිතේ මුලත් ආනපන සති සමාධියයි මැදත් ආනපන සති සමාධියයි අගත් ආනපන සති සමාධියයි ඒ නිසා යම් කෙනෙක් දවසක ආනපන සති සමාධියට ජීවන රේඩිය පොඩිත්තක් ඩිංගිත්තක් සොච්චමක් වැඩි කරගන්න ගතියක ඉන්නවා නම් දිගින් දිගටම ආර්ය විහාරයට රක්ම විහාරයට එහෙම නැත්නම් තථාගත විහාරයට සැදී පැදී නැමී ගත කරන කෙනෙක් ඒක නම් තමන් ගැන තමන්ට අනුකම්පා කරන තමන්ට අත්ත් සිද්ධිය අත්ත් කුසලේ කර ගන්න කෙනෙක් ඒක නිසා අපි පුළුවන් තරම් බුද්ධ ඥානශේ බලාපොරොත්තු වෙන අත්ත් සිද්ධිය අත්ත් කුසලේ නිසා අපි අපි ටිකෙන් ටික මේ ආනපන සති සමාධියට යොමු වෙන අතර අපිට අහන දකින සම්බන්ධ වෙන සෑම ශිරු දිනාටම මේ නොමිලේ ලැබෙන ලද්දා මුදා නිබ්බුති බුද්ධමානා කියන විදිහට මේක දැකලා අහලා ඒකට සද්ධාාවක් ඇති වෙන විදිහට ජීවිත රටාවක් සකස් කරගන්න ඕනේ. දැනටමත් යම් කිසි දෙයක් දැකලා සද්ධාාවක් ඇති වෙලා තියෙනවනම් ඒ ශ්‍රද්ධාව වඩා වර්ධනය වීම සඳහා ආදර්ශවත් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා මේ ගත කරපු අපි දවස් කීපයක් වෙනවා බණ කීපයක් වෙනවා ඒ සියල්ලමත් මෙතෙන් එනකොට මේ අත්ෝ ගෙනවන යම් අත්දැකීම් ප්‍රමාණයක් සුතුමේ ඥාන ප්‍රමාණයක් ඒ සියල්ලම දිගින් දිගට ඉදිරියටපත් වීමෙන් මේ ආර්ය විවහාරේ බ්‍රහ්ම විහාරේ තථාගත විහාරේ කියන එක මරණින් එහා පැත්තට දාන්න නැතුව මේ ජීවිතේදීම සාක්ෂාත් කරගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාවත් දේශනාවලියත් නිමාව සටහන් කරනවා. සිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා